මොකද කුටි ඊයුවක් තියෙනවද අවසරයි ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමීන් වහන්සේ නාම රූප ධර්මවල සහ පංච උපාදාන ස්කන්ධ ධර්මවල සමාන සහ අසමාන අසමානකම් ඇත මේ මෙය පැහැදිලි කර දෙන්නේ නම් මැනවි දරුවන් සරණයි ඇත්තට ඒක එහෙම අංග සම්පූර්ණ උත්තරයක් දෙන්න බෑ අසමානකම් නැත් නෙවෙයි ඒක නිසා ඒ තීරුම් ගත ක්‍රමේ දැන් මේ අසමානතා ඇතිවීමට කරන ලද්ද තර්කණය මොකද්ද කියලා කිව්වොත් විතරක් ඒක අපිට ගෙවම් කරන ඉදිරියට යන්න පුළුවන්. නමුත් මේ වගේ ප්‍රශ්න වලට අංග සම්පූර්ණ උත්තර දෙන්න ඉතින් සර්වඥතා ඥානෙ තියෙන්න ඕන. මේ නාම රූප බෙදීම, පංච උපාදානස්කන්ධ බෙදීම එක එකන එක එක විදිහට කරනවා. ඒ නිසා මෙන්න මේකයි මේකේ විෂමතාවය කියලා ඒක ඉතින් ලොකු රිසර්ච් පේපර් එකක්. ඉදිරිපත් කෙරුවොත් විතරක් සාකච්ඡා කරලා මෙන්න මේකෙදී අපි ගැට ගහ ගන්න නැතුව මෙහෙම යන් මෙන්න මේක පටලවා ගන්න එපා කියලා විතරක් කියයි. ඒව නැත්නම් කියන්නේ යන හැම වෙලාවෙම අහුවෙනවා. හිතපු නැති ප්‍රශ්න ඔකයකට ආමන්ත්‍රණය කරන්න ගිය ගමන් ආයෙ ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම එහෙම අපිට රහත් වීම සඳහා මේ ඔක්කොම අංග සම්පූර්ණව දැනගත යුතුයි දැනගන්න පුළුවන් කියලාවත් හිතන්නේ. මේවා අතරමඟදී හම්බෙන ප්‍රශ්න ඒවා හොඳයි. සුතමේ ඥානෙ සඳහා හොඳයි. එහෙම නැත්නම් අපිට විචක්ෂණ බුද්ධියක් ඇති කරගන්න හොඳයි. නමුත් ඒක පිළිබඳ අංග සම්පූර්ණ දැනුමක් හිතන්න එපා. වෙන විදිහට කියනවනම් අපි ජීවිතේ බලාපොරොත්තු වෙනා වූ ඒ රහත් බව ලැබුණත් ඉදිරියටත් ওই ප්‍රශ්න ඉතුරු වෙනවා. ඕවා පිළිබඳව මට ඕන කෙනෙකුට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර විසඳා ගන්න බැරි ප්‍රශ්න සභාගත කරගෙන අපි වෙලාව අවුල් කරන්න යන්න නරකයි අපිට තියෙන සීමිත වෙලාවක්. ඒක නිසා මේකේ විෂමතාවක් තියෙනවා සමතාවක් තියෙනවා. මේ ප්‍රශ්න කරුට ප්‍රශ්න උනේ මොකද්ද කියන එක විතරක් දැනගත්තොත් අපිට පුළුවන් ඒක විසඳන පැත්තෙන් ප්‍රශ්නයක් ඇති නොකර ගන්න පැත්තෙන් මේ ප්‍රශ්නෙන් කරාරින්න පැත්තෙන් lessලා යන පැත්ත බලන්න විතරක් පුළුවන්. නැති වුණොත් අහුවෙනවා. ওই පත්‍රවල තියෙන දේවල් වලට ලියන්න ගියාම කවදාකවත් නැති ප්‍රශ්න මතුවෙනවා. හොඳම දේ තමයි ඔය පත්‍ර වලින් නිවන් ලැබෙන්නේ නැහැ. සුතමේ ඥානෙන් නිවන් ලැබෙන්නේ නැහැ. සුතමේ ඥානය කියන්නේ ප්‍රශ්නයක්ම කියලා හිතාගන්නකො. සුතමේ ඥාන කියලා කියන්නේ දුකක් කියලා හිතා ගන්නකො. සුතකේ ඥාන කියලා කියන්නේ නැතුව බැරි යකෙක් කියලා හිතා ගන්නකො. එතකොට හරි. ඌව උත්තර වඳින්න ගියොත් එහෙම කවදාකවත් ඉවර කරන්න බෑ. විශේෂයෙන් මේ වගේ වැඩසටහන් වලදී ඒව ගත්තට පස්සේ වෙන්නේ අපි මේ අහකන යක්කුණ්ඩ ආරාධනා කරා වෙනවා. ඉන්න අවශ්‍ය ප්‍රශ්න මතු කරගන්න. ඒ නිසා දැනට ප්‍රශ්නයක් මතුවලා තියෙනවා තමන්ගේ භාවනාවට. මේකෙන් ඒ ප්‍රශ්නේ මතුවෙච්ච හැටි අපි සභාගත කළ සාකච්ඡා කරමු විසඳන ආකාරය නැත්නම් සරතෝ භද්‍ර හැමතෙම ගැලපෙන උත්තර දෙන්න බෑවුවට ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින ධර්මදේශනයේ සඳහන් කළ ධර්මතා ධර්ම නියාමකතා හා ධර්ම තිටිතා යන තවදුරටත් පහදා දෙන මෙන් ඊ타මාත්ම ගෞරවයෙන් පාද නමස්කාර කරමින් ඉල්ලා සිටිමි. නැයි මේක ඇත්තටම යෝගාවචරයාගේ අර තියෙන සමහරක් දිට්ටි විශේෂම සෝවාන් ඥානය ලබා ගැනීමට බාධා වෙන දිට්ටි හැලිලා මෙතෙක් කල් හිටියේ මම මෙන්න මේ මෝඩ දිට්ටියේ දැන් තමයි මට මේ භාවනා කරන්න මොකද්ද කමටහන මොකද්ද කියලා තේරෙන තැනට කියනවා දිට්ටි විසුද්ධිය කියලා. ඒකට සමහරට කියනවා චුල්ලසෝතපන්නයි කියලා. තව සමහරලාට කියනවා සම්මස්ර ඥාන අවස්ථාව කියලා. නැත්තම් සප්පච්චේ පරිග්ගහ ඥාන ගොඩාක් නම් තියෙනවා. කණ යෝගාවචරගේ ඇතුළත රුචි අරුචිකම් වල වෙනස සිද්ධ වෙන්න පටන් ගත තැන කොයි වෙලාව වෙනවද දන්නේ ඊට පස්සේ එයා ධර්මයේ පිහිට ආධාර ලබනවා එයාට ධර්මය ටිකක් වෙලා ගියත් මෙතෙන්දි මෙන්න මේකයි වෙන්න ඕන කියලා පරෝපදේශ රහිතව ගැට ලියා ගන්න පුළුවන් මට්ටමට එනකොට කියනවා ධර්ම නියාමේ වැටෙන්න පටන් ගත්තා ධර්මතාවයේ තේරෙනවා මේ කිසි දෙයකට හැප්පෙන්න යන්න එපා පුළුවන් තරම් ඉවසගෙන අනේකයි තියෙන්නේ කියන එක දැනගත්ත දවසේ ප්‍රශ්න ඉවරයි එතෙන්ට යන්නකම් අරකෙත් හැප්පෙනවා මේකෙත් හැප්පෙනවා පොට්ටාලියෙක් කැලේ විදිනවා ඒ කියන්නේ ධර්ම නියාමයක් නෙවෙයි මේ ධර්මයේ මෝඩ වඩුව ආයුධත් එක්ක වගේ කපා ගන්නවා. අහුවෙන අහුවෙන මූල ධර්මෙක එක්ක කපා ගන්නවා. අහුවෙන ගුරුවරත් එක්ක ගැටෙනවා. අහුවෙන ක්‍රම ඔක්කොම කරන් හදලා බඩ නරක කර ගන්නවා. ඒකෝට කියන්නේ නියාමතාවය අහුවෙලා නැහැ. එහෙම නැත්නම් ධර්ම නියාමේ තේරිලා නැහැ. නැත්නම් ධර්මයේ තාම ස්ථාවරයක් නැහැ. ඉතින් අපි තැනකට ගිහිලා සමාජිකත්වයක් ලැබනවා කියලා එකක් තියෙනවනේ. ගිය ගම අපිට සමාජිකත්වය හම්බ වෙන්නේ නැහැ. ඒක සඳහා සමාජ ක්‍රියාවලියක් තියෙනවා. සමාජ නිතර යෑමෙන් යෑමෙන් අපි සමාජිකත්වය ලබා ගන්න. ඒ වගේ ධර්ම ගමනේ, යෝගාවචර ගමනේ, Brahmacharya ජීවිතයේ සමාජිකත්වය තමයි ධම්මටිඨිය කියලා කියන්නේ. ඉතින් උගා කල් යනවා ඇප්ලිකේෂන් එකක් දාලා ධම්මටිඨි සමාජිකත්වය හම්බ වෙන්නේ. බර ගාන කැන්ඩිඩේට්ස්ලා ඉන්නවා. අපිට බොහොම කලාහසුරුකින් කෙනෙකුට තමයි හම්බ වෙන්නේ මොකද මම ඉන්නකම් මාන්නකාරකම් තියෙනකම් තණ්හාව තියෙනකන් ලයිස්ට් අන්තිමටම වැටෙනවා. ඒ මාන්නකාරකම් නැතුව බොහොම ධර්ම ගෞරවය යුතුව යටහත් පහත් වෙන දෙයක් කාගෙන යන්නම් කියපු දාසේ ධම්ම නියාමතාවය ලැබෙනවා. ධම්ම ඨීතිය ලැබෙනවා. ඉතින් ඊට පස්සේ ධර්මයේ සරණ ධර්මයේ පිහිට ධර්මයෙන් තමයි තියෙන අරසා හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කාමයේ සඳහා හෝ ලාභයේ සඳහා හෝ සත්කාරයේ සඳහා හෝ සම්මානයේ සඳහා හෝ සිලෝක සඳහා එච්චර හෙට්ටු කරන්න යන්නේ සියල්ල ධර්මයේ නාමයෙන් කැප කරනවා. ධනයත් ජීවිතාංගත් ජීවිතයත් තුනම කැප කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ ධම්ම ත්‍ිතියේ ලැබුණාට පස්සේ තමයි. ඒකට කියනවා චුල්ලසෝතාපන්න කියලා. සෝවාන් වීමේ පළවෙනි semi final එක දිනනවා. ඊට පස්සේ final එක විතරයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ සිත මේ මොහොත තුළ පවත්වා ගැනීමේ අවශ්‍යතාවය හොඳින් මා වටහාගෙන ඇත. මාහට දැනගත යුත්තේ අපගේ ජීවිතය කලින් ඩිෆයින් කළ එකක්ද කාරුණික අරුණාකර මේ පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. පළවෙනි කොටසේදී මොකේද පාත්තන්න යනවා කියලා? හිත හිත මේ මොහොත තුල පවත්වා ගැනීම අවශ්‍යතාවය හොඳින් මා වටහාගෙන ඇත. ඒකදී දෙකම තියාගෙන යන්න එකක් ඒක මේ මොකද්ද කියන්නේ සස්සත දිට්ඨිය උච්ඡේද දිට්ඨිය කියලා කියනවා. එහෙම නැත්නම් අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කලින් විනිශ්චිත වෙච්ච කිසිම වෙනසක් කරන්න බැරි එකක්ද කිව්වොත් ඒක නියත නියත ගතික වාදයට කියලා ඒකට කියන්නේ ඔ නියත ගතික අපිට වෙනස් කරන්න බෑ මේක මෙහෙමමයි තියෙන ඉතින් කම්මැලිලා බුදිය ගතට ප්‍රශ්නයක් නැහැ එහෙම නැත්තම් කියන්න පුළුවන් නෑ නෑ මොනවා කරව මට 100 100ක් මේක හදන්න පුළුවන් ඔය දෙකම නෙවෙයි ඔය දෙකෙන්ම කම්මැලිකම එනකොට කියන්නේ තියෙන කම්මැලි හිතුව පොල් කට්ටක් අතට හම්බ වෙන්නේ නැහැ. කීයක් හරි හම්බ කරන්න ඕනේ. මහන්සියෙන් යකෝ කියලා ලැස්ති නැති කරගන්න. ඉතින් මහන්සියලා කිව්වොත් මේ මට ඕනලාට මට සෝවාන් වෙන්න ඕනේ. මට ඕනලාට ධ්‍යාන ලැබෙන්න ඕනේ. ඒතර කියන්නේ තියෙන ඒක වෙන වෙලාවට එයි. ඒක රෙජිස්ටර් වෙලා තියෙන විදිහට උඹ කරබන වැඩ කරපන්. අන්න ඔය දෙක මැද යන්න කාටවත් බෑ. එක්කෝ එක්කෙනෙක් හිතනවා 100%ක්ම මට ජීවිතය වෙනස් කරන්න පුළුවන්, පවුල වෙනස් කරන්න පුළුවන්, රට වෙනස් කරන්න පුළුවන්. ඉතින් කැසපට ගහ ගන්නවා නිකාං අපරාධේ මැරලා යනවා. එහෙම නැත්නම් කියන ඉතින් කොච්චර කරලා ඉතින් කර්මෙටනේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඉතින් ඔය කාලා බුදිය ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒට උදේ වෙනකොට නිවන් දැකලා තියෙයි කියලා බුදිය ගන්න යනවා. බුදුහාමි කියන කම්මැලි එනකොට වැඩ කරන්න ඕන කියන මතය ගනින් වැඩ කොල්ල කරන්න පුළුවන් කියනකොට මං කොච්චර නැතුවත් ඕක වෙන්නේ ওই තාලෙට තමයි කියලා අරූසලා මූට ගහන්න කියනවා මූසලා ඌට ගහන්න කියනවා. ඉතින් පුදුජ්ජනයා කියනවා මේක චපල වැඩක් කියලා. නැත්නම් මේ අමරාවික්කේප වාදය කියනවා ආදායාව වල්පත ගත්තාසේ lessන වැඩ කරනවා කියන්නේ. lesson නෑ හරියටම දැනගන්න ඕනේ සාසත දිට්ඨිය ආපුවාම උච්චේද දිට්ඨියෙන් ගහන්න කුඩු වෙලා යන්නේ. උච්චේ දිට්ඨිය ආපම සාසත දිට්ඨියෙන් ගහන්න දෙන්න වැට ගන්න වෙලාවේ මැදින් රිංගල යන්නේකයි දින්න නිකන් ත්‍රිවිලර් කාරෝ දාලා යන්නේ. අපිට නෑ මේ ස්කෝඩ් දීලා දෙපැත්තේ ඉඳලා පොලිසියෙන් යන පාරවල් අපිට හම්බ වෙන්නේ නෑ. එහෙන් දැම්ම මෙහෙන් දැම්ම අර පිටකොටු යන්නේ කරලගෝණි අතේ තියන අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කියන්නේ. ඒකට හැප්පිච්ච මිනිහා නාන්න ඕනේ. ජර්මන්සෝ කියන තමුසේ කිව්වේ අයින් වෙන්න කියලා තමුසේ හැප්පුණා නම් කරන්න දෙයක් නැහැ. ඉතින් අර මිනිහෙක් ඈත ඉඳලා අයින් වෙනවා. අරුගෙන්ගේ තියෙන දාඩිය ගඳටයි කරෝල ගඳටයි මිටිය ගත්තනේ අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කියාගත්තා ගියා. ඒකට නිදහසට කරුණු කියන්න පුළුවන් ඒකටට ගියාට පස්සේ. ඒ නිසා 100%ක්ම මේක හදලා තිනවා කියන අදහසත් අපි පාවිච්චි කරනවා. පැහිය වෙන්න හදනවා. අපේ හිත කියනවනේ නෑ මම මේ අහවල් දේ, අහවල් විදිහට ඔක්කොම මම මම මෙහෙම කරන්නම් කියලා. ඒතර කියන පිස්සු කතා කරනද ඕක ඔය අපිට ඕන විදිහට වෙන්නේ නෑ. ඒක ෆික්ස්ඩ්. ඒක හදපු DVD එකක් තියෙන උඹට තියෙන බලන්න විතරයි කියලා. කම්මැලි වෙනකොට කියනවා එහෙම ඉඳලා හරියන්නේ නෑ. සක්මන් කරන්න ඕනේ, පරියන්ක කරන්න ඕනේ, භාවනා කරන්න ඕනේ. ඔන්න ඔය දෙක මැදින් අවස්ථාව හැටියට ඕන දේ යොදවන්න බුදුහාමුදුරුවෝ නැහැ. ඒක දැනගත දවස් තමයි ධම්මට්ටිචී කියලා කියන්නේ. මේ වෙලාවේ මේකට අවසන් ඕනේ, මේ වෙලාවේ මේක තැම්පත් කරන්න ඕනේ, මේ වෙලාවේ හිත උනන්දු කරවන්න ඕනේ, මේ වෙලාවේ තැම්පත් කරන්න ඕනේ කියන එක පිටිපස්සේ ඉඳලා කෙනෙක් කියලා දෙන්න වෙන තාක්කල් අපි දාසයි. කරනකොට කරනකොට ප්‍රතිඵල එන්න පටන් ගත්තාම තේරෙනවා මේක තමයි මේ පදම. මේක තමයි කම්බිනේෂන් එක. මෙතනින් තමයි යන්න ඕනේ කියන එක තේරෙනකන් සෑහෙන්න අමාරුයි. එතකම්ම අඳ බාල දරුවෝ අපි. එතකම් අපි මේ මේ කිරිදරුවෝ කිරිසප්පය වගේ. තේරෙනාට පස්සේ තේිනවා අවශ්‍ය දේ තේරම තියෙනවා පදමේ ප්‍රශ්න තියෙන්නේ. සමතුලනයේ ප්‍රශ්න තියෙන්නේ කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනා වැඩසටහනට සහභාගී වන සමහර යෝගීන්ට අත්වල වේදනාවක්, කොන්දේ වේදනාවක්, උරහිස්වල වේදනාවක් පවතිනවා. මෙසේ ශාරීරිකව හටගන්නා වේදනාවන් භාවනා දියුණුවීමත් සමග නැති වී යනවා. සමහර අවස්ථාවල මෙසේ හටගන්නා වේදනාවන් අඩු නොවීම පවතිනවා. එසේ දිගටම පවතින වේදනාවන් පවතින්නේ භාවනා ඉරියව්වේ පවතින අඩුපාඩුවක් නිසාද නොයසේ නම් කරගෙන යන භාවනාවේ අඩුපාඩුවක් නිසාද? දරුවන් සරණයි. මේම ඇත්තටම හරි අමාරුයි එකක් දිහා බලලා ඒකට ආසන්න එකම කාරණේ කියන එකක් ලෝකේ කවදාකවත් නැහැ. ආසන්න කාරණා රාශියක් තියෙනවා. අපි හේතු කාරණා රාශියක් නිසායි හේතු කණු රාශියක් පහළ වෙනවා. ඒ නිසා හොඳ න්‍යායක් මතක තියාගන්න කවදාකවත් මේ ලෝකේ එක හේතුවක් නිසා එක ඵලයක් පහළ වීම සිදු වෙන්නේම නැහැ. ලෝකේ බොහොම සංකීර්ණ දෙයක්. ඒ වගේම හොඳට මතක තියාගන්න හේතු කණු රාශියක් නිසා එක ඵලයක් පහළ වීමත් ලෝකේ කවදාකවත් වෙන්නේ නැහැ. ඊට වඩා ලෝකෙ විචිත්‍රයි. ඒ වගේම එක හේතුවක් නිසා ඵල රාශියක් ලෝකේ පහළ වෙන්නේත් නැහැ. හැම වෙලාවෙම වෙන්නේ හේතු රාශියක් සහ ඵල රාශියක් කියන ධර්මතාවය. ඒක එක විද්‍යාවල් වලින් විෂයන් වලින් කරනදී අදාළ ප්‍රකටම හේතුව සහ ප්‍රකටම ඵලයේ තේන්දු කරන්න හදනවා. නමුත් ඒක ප්‍රසිද්ධතාවයේ විතරයි. නමුත් විශාල නොතේරිච්ච ප්‍රසාස නොවිච්ච විශාල කොටසක් තියෙනවා. ඒ නිසා පළවෙනි වතාවට ප්‍රධානම කාරණා නිසා ප්‍රධානම ඵලය ලැබෙන එක ගැන සතුටු වෙන්න පුළුවන්. නමුත් ඒක කරගෙන කරගෙන යනකොට හුඟාවක් පේනවා. හේතු කණු රාශියක් තියෙනවා. මේකෙන් එන අතුරුඵල රාශියක් තියෙනවා. මේ සියල්ලම දැනගන්න අපේ මොන මනසට එකවර කරන්න බෑ. උන්ට මතක තියාන කරන්න බෑ. අපිට පුළුවන් වෙන්නේ මේක තර්කෙන් අල්ලන්න විතරයි. එකවරකට ප්‍රධාන හේතුව සහ ප්‍රධාන ඵලයේ සාමාන්‍යයෙන් අල්ලත හැකි. ඒක බුදුහාමුදුරු කියන ඔබ අධ්‍යකපන්. ඊට පස්සේ බුදුරජාණන් කියන ඔන්න ඔය හේතුව විතරක් නෙවෙයි ඔය හේතුවට අනුකාරක හේතු රාශියක් තියෙනවා. ඒක චින්තාමය ඥාණයෙන් අල්ලගනින්. ඒක මොකද දැකපු ඵලයට අමතරව ගොඩාක් ඵල තියෙනවා. ඒක පිටිපස්සෝ ඒක හේව නැල්ලේ එව්වත් තේරුම් අරගෙන ඒකට තමයි අපිට බුදුහාමුදුරු දීපු න්‍යායක් සමීකරණයක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒකට කියනවා බොහෝ හේතු නිසා බොහෝ ඵල පහළ වීම ඉතින් අර වේදනාවක් වගේ ආපුවම අපි හිතනවා මොකක් හරි තනි හේතුවක් අල්ලන්නද මොකද අපේ මොලේ කැත විදිහට අපි පුරුදු කරලා තියෙන්නේ මේ රේකී අධ්‍යාපන ක්‍රමයට ලීනි এডুকেෂන් එකට ඒ නිසා මොලේ දන්නේ එකකින් එකට යන්නේක විතරයි කවම දායක සත්‍ය මෙහෙම වැඩ කරන්නේ සත්‍ය වැඩ කරන්නේ මේට්‍රික්ස් එකක ත්‍රිමාන රූපයක ඒකේ අන්තර් සම්බන්ධතා තේරුම දැනගන්න නම් සම්මා සම්බුද්ධත්වය බුදුහමර මැප් එක ඇඳලා තියෙනවා නමුත් අපේ වැඩේට අපිට ටිකක් ඇති ඒකත් අපි තේරුම් ගන්නේ රීකී ක්‍රමයට ඒ මොකද අපේ හිත ජීවිතේ වැදගත්ම හොඳම වයසේ අපි මේ සංකීර්ණ දේවල් තේරුම් ගැනීමේ ශක්තිය අඩපණ කරලා අඬු කඩලා අංශභාග කරලා මේ පවතින පාහර අධ්‍යාපන ක්‍රමය නිසා රීකී අධ්‍යාපන ක්‍රමයට හිත යට කරලා ඉවරයි. ඒ නිසා හිත කවදාකවත් අර ඒ සංකරතා සම්බන්ධතා බලන්න ගියාම ඔළුව අංජ බජල් වෙනවා. ඒවට අපි කියනවා গুপ্ত විද්‍යාව කියලා. අපි කියනවා ගූඪ ධර්ම කියලා. කෙලින් සම්බන්ධ වෙන ඒවට කියනවා විද්‍යාව කියලා. මේ කොහොම වචන වැරදියට පාවිච්චි කිරීමක් අපේ මොලේ හදලා තියෙන්නේ විවිධ කරුණු විවිධ හේතු විවිධ මේ ඵල දැක ගන්න විදියට නමුත් හරියට මේ බලුවලියක් උණ බට එක ගහලා කෙලින් කරන්න හදනා වගේ අධ්‍යාපන ක්‍රමේදී අපි පුදුම කැත විදියට වමේ සිට දකුණට ලියපන් ඊට පස්සේ ආයෙ වමේ සිට දකුණට ලියපන් මේවා ලියලා රේකී ක්‍රමයට යන්න ගිහිලා තියෙනවා ඒ නිසා හොඳට උගත් මනස කියලා කියන්නේ අන්තිම කුරුවල් වෙච්ච එකක් මේ අධ්‍යාපන ක්‍රමයට යට වෙලා ඒකටම ඇටුවම් බහැලා ඒකෙන්ම පුස්කාපු ඒවා තමයි නමුත් මුළු සිද්ධිය දිහා බලන කෙනෙක් දිහා බලනකොට අධ්‍යාපන ලැබෙයි කරන කියන ඕවා গুপ্ত ධර්ම, ඕවා ගුඪ ධර්ම පුලන ඔප්පු කරලා පෙන්නන්නයි කියලා. අනිවාර්ය කියන ඔපේ ඔප්පු කරලා පෙන්වන්න ඕනේ නැහැ මම දකින්නේ දකින්න ක්‍රමය මේකයි කියලා. එයාට ත්‍රිමාන රූපේ පේනවා. ඒ නිසා වේදනාවකට හේතුව මේ තේරවාද ක්‍රමේ භාසවච්චා වේදනා කියලා ස්පර්ශය පෙන්නනවා. ස්පර්ශය විතරක්ම නෙවෙයි ප්‍රධාන කාරණේ ස්පර්ශය වුණාට හේතු කරුණු රාශියක් තියෙනවා. ඒ නිසා එක දෙයක් විනිශ්චය කරන්න එක සැරයක් බලලා තීන්දුව කරන්න එපා. ඒකම තව සැරයක් බලන එතකොට වෙන සම්බන්ධතාවයක් පේනවා. ආයසරයක් බලන වෙන සම්බන්ධය සියල්ලම සත්‍යයි. එන්නේ එන්නේ එන්නේ තවන්න පේනවා මේ ධර්මයේ ගැඹුරුයි. අපිව දන්න රීකී ක්‍රමයට එකට එක සම්බන්ධතාවය පටන් ගන්නකොට දෙනවා. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය මතක තියාගන්න අවිද්‍යාව කියන කොටත් චෛසික 52ම තියෙනවා. සංස්කාර කියනවා 52ම තියෙනවා. විඥාන කියනවා 52ම තියෙනවා. 52 එක එක පන්තියෙන් පන්තියෙන් මොනිටර් මාරු වෙනවා. අපි දැන් අපි එකම ළමයි ටිකක් නේ 6 පන්තියේ ඉඳලා 7 පන්තියට පාස් වෙන්නේ. 7 පන්තියේ 8 පන්තියේ 6 පන්තියේදී එක්කෙනෙක් මොනිටර් වෙනවා. 7 පන්තියේ තාම කෙනෙක් මොනිටර් එකම ටික තමයි. ඒ නිසා ඔය අන්තර් සම්බන්ධතාවය දැකීමේදී සියල්ල දැක්කයි කියලා හිතන්න යන්න එපා. ඒක තේරුම් ගත්ත දවසේ තේරෙනවා ඇත්තටම නමුණත වෙනස් වීම විතරයි වෙලා තියෙන්නේ. ඒ නිසා වේදනාවට හේතු ඒ තරම්ම ලේසි නෑ. එක කාරණාවකට බස්සන එක හේතු ගොඩක් තියෙනවා. ඒ නිසා වේදනාවට එන්න ඇරලා විවෘත මනසකින් බලන්න. මම දන්නවා කියලා හිතලා බලන්න බෑ. බැලුවොත් අර පරණ පුරුදු ඥාණයට කොටු වෙනවා. ඒකට ඥාණය කියන්නේත් නෑ ඇත්තටම. ඒව නිකන් තර්කණයක් විතරයි තියෙන්නේ. සම්පූර්ණ අවබෝධ වෙන්න නම් වේදනාව කියන චෛසිකේ දකින්නට අනිත් චෛසික සේරම අවබෝධ වෙලා තියෙනවා. ඒ නිසා ඔතනින් පටන් අරගන්න හැබැයි ඉවර වෙනකොට ඔය ඩෙඩි බොහොම ගැඹුරක් තේරෙන බව විතරක් මතක තියාගත්තම හරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාන්දර 4 සිට පැයක් සක්මන් කර පරයන්ක භාවනාවට ඉඳගත්තා. ආස්වාස ප්‍රාස්වාස ප්‍රකටව දැනෙන්නට ඌයෙන් දැනෙනවා දැනෙනවා කියා මෙනෙහි කළා. එසේ මෙනෙහි කරමින් සිටින විට වරින් වර හොඳින් හුලම් පිර වූ ටියුබ් එකක වැල් කරින් ගැලෙවාම හුලම් පිට වෙන්න මෙන් දැනුණා. එමෙන්ම හිස කඳ ඍජු ස්වභාවයකට පත් වී උර හිස් දෙකද ප්‍රසාරණය වී කය පිරමීඩයක ආකාරයට දැනෙමින් පැවතුණා. මීළඟට මොනවා කරනවාදයි අවිනිශ්චිතව සිටින විට ඇස් දෙක භාගයට භාගයට ඇරුණා. නමුත් හිතේ සමාධිය හොඳින් තිබෙන බව වැටහුණත් දෙවියන්ට ඥාතීන්ට පින් දී නැගිට්ටා. උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. මේ විස්තර යන්නේ පරියංකක විස්තරද සක්මනියද? පැයක් සක්මන් කර පරියංක භාවනාවට ඉඳගත්තා කියලා. ඔය මේ වගේ එන්න පටන් අර ගන්නවා. විවිධ විවිධ ක්‍රම වලට යන්න පටන් සමහරට ප්‍රසාරණය පේනවා, සමහරට ඇකිලෙනවා පේනවා, සමහරට කම්පන චංචල පේනවා, ප්‍රිය අප්‍රිය ගති පේනවා. එකක්වත් විනිශ්චය කෙරුවොත් ඒ විනිශ්චය නිසා භාවනා ඇන හිටිනවා කියලා මතක තියාගන්න. කිසිම විනිශ්චයක් නොකර එහෙම භාවනාවට පිපෙන්න දෙන්න පුළුවන් නම් අනාකූල ප්‍රවාහය අනාකූලව ගලයි. මේක සංවිධානය කරන්න ඇයි මෙහෙම වෙන්නේ විනිශ්චය තීඳු ගත්ත ගමන් ඕක ආකූල බවටපත් වෙනවා. ඒක නිසා අනිත් දවසෙත් ප්‍රාර්ථනා කරන්න. එහෙම ඒ වැලයන් හැටියට මැස්ස ගන්නවා කියලා මම ඔකට හොයාගෙන තියෙන පදේ. එහෙම යන්නරින්ද විනිශ්චය කරන්න අපිට අයිතියකුත් නැහැ. අපිට ඇත්තටම ශක්තියකුත් නැහැ. ඇත්තටම අපිට choice එකකුත් නැහැ. අපි විනිශ්චය කරන්න යනවායි කියලා කියන්නේ ක්ෂණ සම්පත්තිය පන්නන. වර්තමානයේ ඉන්න බෑනේ විනිශ්චය කරනකොට. ඒ නිසා විනිශ්චය කිරීම කෙලෙසයක්. හැබැයි ඒක ඇබ්බැහියක්. සුතමේ ඥානෙ දිනුනකොටම අනිවාර්යයෙන්ම චින්තාමේ ඥානයක් ඇවිල්ලා ඒක මේ ප්‍රමාණ කරන්න හදනවා. ඒකට නමක් දාන්න හදනවා. ඒකට සමීකරණේ නමක් දෙන්න හදනවා. ඒ කියනවා මේ සත්‍ය සොයාගෙන මිනිසෙක් පාරේ යනකොට එයාට යමක් හම්බෙලා සාක්කුවේ දාගන්නවලු. ඊට පස්සේ කෙනෙක් ඇවිල්ලා කියනවලු අපි දෙන්න එකතු වෙලා ওই හොයාගත්ත සත්‍ය සංවිධානය කරලා කට්ටියට බෙදලා දෙමු, ජාත්‍යන්තර වශයෙන් බෙදලා දෙමු, උදේට මෙහෙම කරමු, දවල්ට මෙහෙම කරමු කියලා පිටිපස්සෙන් ඇවිල්ලා කෙනේ සංවිධානයේට අර ලබාගත් සත්‍යය කොහොමද කියන්නේ විවිධාංගීකරණය කරන්න එහෙම නැත්නම් ඩිසෙන්ට්‍රලයිස් කරන්න කතා කරනලු ඒ එන්නේ දෙවෙනිට එන්නේ මායя තමයි කියලා තියෙනවා. ඔය සංවිධානයේ සියල්ලම මාර්ගපාක්ෂිකයි. ඔය දැනුම් ඔය නම් කිරීම ඔය සමීකරණ සේරම මාර්ගපාක්ෂිකයි ධර්මය එතන එතන පහළ වෙන දෙයක්. ඒකට ඕනෙත් නැහැ සංවිධානයේක අරසාවක් ඒ නිසා එන ධර්මය සංවිධානය කරන්න හදනවා රකින්න හදනවා ඒ සේරගෙම වෙන්නේ අර ධර්මයේ තියෙන අර సౌందර්යය කැඩිලා හතරස් කරන්න හදනවා කොන් කපල මට්ටම් කරන්න හදනවා ඒක දැනගන්න මායයි කියලා ඒක දැනගන්න කෙලස් කියලා දැනගෙන ඉවරලා යන ධර්මයට ඉඩ දෙන එකයි තියෙන්නේ ගලන ගඟට ඇඟිල්ල ඔබන්න යන්න එපා එතකොට තෙමෙනවා ගඟ කැළඹෙනවා ඒ නිසා මේ දේ නැවතත් වෙන්න අරින්න මම මෙයා පැත්තකට යන්න ඇරලා යන දේට යන්න ඕනේ යන්න දෙන්න ඕනේ ඇඟිලි ගැසීම් වලින් තොරව එහෙම නැත්නම් සංවිධාන කරන්නේ නැතුව බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ තියෙන හැම දෙයකින් දෙයක්ම නමකින් කෙලසිලා තියෙනවා කියලා. ලෝකේ තියෙන හැම දෙයක්ම නමකින් කෙලසිලා තියෙනවා. මොකද මිනිස්සයා ඒ වශයට ගන්නේ නමක් දාලා තමයි. නම දාපු හැම දෙයකම නිවන නෑ කියලා හිතාගන්න. නිවන කියන එකට නමකුත් දාන්න බෑ. එනිසා අපේ හිත සංවිධානයට එනකොට එහෙම නැත්නම් ඒක ගුණයක් හදන්න හදනකොට හොඳට මම කියන ප්‍රත්‍යක්ෂයේ පැත්තකට ගිහිල්ලා චින්තාමය ඥාන ඉස්සරහට අවිල්ල තියෙනවා. ඒක හරි ප්‍රබුද්ධයි. නම් ප්‍රශ්නේ තියෙන්නේ චනේ චනේ පන්නනවා. චින්තාමය ඥානේ ක්ෂණේ පන්නනවා. ඒ නිසා එනකොටම දැනගෙන එලවන්න යන්නත් එපා. එළුවට යන්නේ මිනිහා. ආයෙත් නැවතක් මේ චින්තාමය ඥානයක් ඉස්සරහට අවිල්ල තියෙනවා. මම නැවතත් ප්‍රත්‍යක්ෂයට ඉඩ දෙනවා කියලා කරගෙන යන එකයි තියෙන. ඔක ඉස්සරහට යනකොට ඔයගේ වැට කඩලු දෙකක් විතර පැන්නට පස්සේ හොඳට තේරෙන්න පටන් අර ගන්නවා මේ ගහෙන් කන gediyaත් ප්‍රිසර්ව් කරලා මේ ජූස් හදලා නැත්නම් ෆ්‍රිජ් එකේ තියලා එහෙම නැත්නම් කන්නෙන් පස්සේ අරසා කළ කන gediyaත් අතර වෙනස වගේ හැම වෙලාවෙම තියෙන ඔරිජිනල් එක මේකයි ඒක ප්‍රිසර්වටිව් දාලා හදපු එක මේකයි කියන්නේ ඒ නිසා අඹ කන්නයක් තියෙනවා. ඒ කන්නේට අඹ ගුණයි. අඹ ජූස් හදලා ප්‍රිසර්ව් කරලා ගත්ත ගමන් ඒක ශරීරයට විසයි හැම ප්‍රිසර්වටිව් එකක්ම කාසිනෝජෙනික්. හැම ප්‍රිසර්වටිව්කම පිළිකා දානවන සුළු. ඒ නිසා පුළුවන් නම් අඹ කාපම් කන්නේට ඔය තියාගෙන කනවයි කියලා කියන්නේ කෑදරකම කියලා ඔකට කියන්නේ අනිවාර්යයෙන්ම අඹේ ගුණේ නෙවෙයි හැම්බෙන්නේ ප්‍රිසර්වටිව් වල තියෙන කියුමුලේටිව් ඉෆෙක්ට් එක එනවා කැන්සර් හැදෙනවා. තලකණ්ඩ කියලා කියන්නේ තල කාලෙට. අඹ කන්න කියන්නේ අඹ කාලෙට. දැන් අපි විද්‍යාව මොකද කරලා තියෙන්නේ? හැමදාම සුපර් මාකට් එකේ අඹ තියෙනවා. අඩු ගානේ කන්නේටවත් නැහැ අලුත් අඹ ගෙඩියක්. කන්නේටත් තියෙන ඉති ඉස්සලා අවුරුද්ද කන්නේ කාපු එකේ පළවෙනි බර්ත්ඩේ එකට එන අඹ. එනිසා සුපර් මාකට් වල තියෙන කේක් වලින් ආන්න ඕනේ කීවෙනි බර්ත්ඩේ එකද තියෙන්නේ කියලා යාගේ. ඒ තරම් අවුරුදු ගණක් මොකද ඒක ෆ්‍රිජ් කරනවා. ඊට වැඩි සුගර් කෝටින් එකක් දානවා. වැක්ස් කරනවා තියාගෙන ඉන්නවා hina වෙවි ඉන්න කේක් එක දැනගන්න ඕනේ කිවෙනි බර්ත්ඩේ එකද කියලා ඊටදී හුඟක් වෙනස් ලිපෙන් බාපු ගමන් කැවුම ඒක ඔරිජිනල් ඒවා තියන්නත් බෑ තිබොත් පුස්කනවා එකෙන් පෙන්නනවා සත්‍යයට වැඩි කල එහෙම ප්‍රිසර්ව් කර කර ඉන්න හැම දාන ලෝකේ තියෙන ඕනෙම ප්‍රිසර්වටිව් එකක් බලන්න කාසිනෝජෙනික් ඒ නිසා මේ ධර්මය කියලා කියන්නේ එතන එතන පිපෙන එකක්. පොත්වලවත් ඉන්ජෙක්ෂන් එකවත් කාගේ ළඟවත් එහෙම කැටි ගහලා තියාගන්න පුළුවන් නෑ. කාගවත් අධිකාරී ශක්තියට යට වෙන එකක් නෙමෙයි සද්ධර්මය කියන එක. ওই කැටි ගහලා පොත්වල තියෙනවා චින්තාමේ වශයෙන් කොට ගහිච්චෙව්වා. ඒකෙන් ගන්න බලන්න අවශ්‍ය ඕජාව. නමුත් මේ පොත්වල තියෙන ඔක්කොම ධර්ම නෙවෙයි. අඩු ගානේ භාවනා කරනකොටත් හරියට භාවනා කරන යනකොට දැන් හරි කියලා මේක මතක තියාගත්තොත් හොඳයි කියලා ඇස් දෙක අල්ල කොලේක ලියාගත්තොත් හොඳයි කියලා චින්තාමය ඥානෙ ඒ තරම්ම ඔලොමල වෙනවා එනකොටම දැනගන්න මේ පෑදීතියට බොරදී එකතු වෙන වෙලාවක් අපිට කරන්න තියෙන පුළුවන් තරම් අර ප්‍රත්‍යක්ෂයට ඉදිරියට යන්න දීලා චින්තාමය ඥානෙට ගැටෙන්නේ නැතුව ප්‍රත්‍යක්ෂයේ නිසි තැන අරසලබා දීම විතරයි ගරු ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති භාවනා වඩන විට ආස්වාසය හා ප්‍රස්වාසයේ රූපයන් ලෙස පෙනෙමින් සිදුවේ. විට විටක වතුර පාරක් ලෙස ආස්වාසය හා ප්‍රස්වාසය පෙනේ. තවත් විටක මල් වැලක් ලෙසද නානාවිධ රූප සමූහයක් ලෙසින් පෙනේ. මෙසේ පෙනුනත් මම භාවනාව දිගටම කරගෙන යමි. මෙම රූප වලින් පෙනීම භාවනාවට යෝග්‍යදයි හදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. මේකට පසු කාලින ආචාර්යවරු දක්වලා තිනවා මේ ස්වභාව ලක්ෂණ කියන එක, ගති කියන එක, භාව කියන එකට උපමාන දෙකක් තියෙනවා. එකක් තමයි සටහන, අනෙක් තමයි ආකාරය. සටහන තමයි ඔය රූපාකාරයෙන් පෙන්වන්නේ. දැන් ඒකට මල් වැලක් නම් මල් වැල ආකාරය කියලා කියන්නේ කර්මා මේ කාලෙන් කාලට වැය වෙනවා එක්ක මල් වෙන මල් ලොකු වෙනවා පුංචි වෙනවා ඈත් වෙනවා ළඟ වෙනවා ඒක ආකාර පඤ්ඤත්ති කියනවා මල් වැලක සටහන නිකන් කැමරා ෂොට් එකක් වගේ ආකාරය කියන්නේ වීඩියෝ ෆිල්ම් එකක් ඒක කාලානුරූප වෙනස් වෙන ආකාර පේනවා. ඒ වගේම ඉනිමඟක් වගේ පේනවා නම් ඒ ඉනිමඟ ලං වෙනවද ඈත් වෙනවද දුරස් වෙනවද ආදි වශයෙන් ඒ ඉනිමඟ විකාර තත්වලට ආකාර තත්වලටපත් වෙනවා. ඒ නිසා ඒකෙන් නියාමයක් හදනවා. සටහන දැකපු කෙනාට පමණයි ආකාරය දැක ගන්න පුළුවන් වෙන්නේ සටහනේ කාලානුරූප පැවැත්මට තමයි ආකාරය කියන්නේ. ඉතින් අපි හිත කතා කරන්නේ සටහන් අනුව. ඒක නිසා ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ ආපු ඔය කාල් ජුන් විශේෂ අවධානයක් යොමු කරලා බැලුවා මනුෂ්‍ය දකින හීනවල තියෙන මේ රූපාකාරයකට කියන්නේ එපිතෙට්ස් එහෙම නැත්නම් රූපක ස්වරූපේ හැම කෙනාගේම රූපක භාෂාව එකයි අපි විවිධ සංස්කෘතියට හැතුණත් එයා තේරුම් කරලා තිබුණා කාමයේ දනවන්න මෙන්න මේ වගේ රූපක ටිකක් තියෙනවා. ද්වේෂය දනවන්න මේ වගේ රූපක ටිකක් තියෙනවා. අකමැත්ත දනවන්න මේ වගේ රූපක ටිකක් තියෙනවා. ඒකේ ඒක තියෙන්නේ මේ කොයි රටෙත් එකයි. ඒක ඒක තමයි භාෂාවේ මුල. ඊට පස්සේ රූපක කාලාන් රූප වෙනස් වෙන එකට කියනවා ආකාර පඤ්ඤාත්තිය කියලා. ඉතින් සංඨාන පඤ්ඤාත්ති දැකලා හරි දැන් මට අරමුණ මූණ මූට දැම්මා. දැන් මට මේ සටහනෙන් පේනවා. මේ රූපෙන් පේනවා. ඒක දිහාම බලන් ඉන්නෝනේ මේක ඒ විදිහටම තියනවාද? විපරිණාමයට ලක් වෙනවාද? ඇතුව නැතුව යනවාද? එහෙම නැත්නම් පරිණාමයකටපත් වෙනවාද? විනාශ වෙන සුළුද? විනාශ වෙනවා මං ඊගාවට පේනකොට ඉස්සලකෙත් එක වෙනස මොකද්ද? ආදි වශයෙන් බලනාසුලුව හිටියොත් භවනා පණේනවා. ඒ එකමයි පේන්නේ කියලා හිතපු ගමන් කම්මැලි වෙනවා. නිදිමත වෙනවා. නිසා මේ සටහන දැකිල්ල හොඳ ආරම්භයක් කියලා කියන්නේ. මේ හිතේ භාෂාව තේරුම් ගන්න හොඳ හොඳ ආරම්භයක් කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව කිරීමේදී ආනාපාන සතිය ගෙවන් වූ පසුව එන වේදනා දිහා පිට කෙනෙකු ලෙසින් බලා සිටින විටදී දුක් වේදනාවක් සැප වේදනාවක් එක ළඟ එක ළඟ පැමිණේ. ඒ දැරීමට හැකි අතර එහි ඇතිවන නැතිවන අයුරු පෙනේ. පසුව සුවයක් මුළු ශරීරයටම දැනේ. එලෙසම සිතුවිලි වල පැමිණීම හා පිටව යාම දැකිය හැකිය. සිතුවිලි තුනී වී බොහෝ වේලාවක් පරයන්කේම වාඩි වී බලා සිටිය හැක. වරහන් ඇතුලේ දාලා තියෙන පැයක් පමණ කියලා. වරින් වර එන සිතුවිලි නාම ලෙසින්ද, ශබ්ද ආදී රූප ලෙසින්ද හඳුනා ගනිමින් සිටී. මෙහිදී ඒවා නාම ලෙසින් හෝ රූප ලෙසින් මෙනෙහි නොකරුවද සිතට දැනීයයි. මේ ආකාරයට පරයන්කය වැඩිම නිවැරදිද ඉදිරියේදී කළ යුතු ආකාරයද පැහැදිලි කරන සේක්වා. සක්මන් භාවනාවද ඒ අයුරුම සංවේදන දැනී ගෙවන් වී වම දකුණ ලෙස පිට කෙනෙක් හසුරවන ලෙස පෙනී යයි. එදිනෙදා වැඩ කරන අවස්ථාවලදීද එම සතියෙන් කරන වැඩේ දිහා බලා සිටිය හැක. සක්මනේදීද නාම ධර්ම රූප ධර්ම දෙක එන හැටි යන හැටි පෙනෙමින් පවතී. ඒවා මෙනෙහි කළ යුතුයද නැතහොත් දිගටම මුකුත් නොකර සක්මන් කළ යුතුද පහදා දෙනසේක්වා. ඇත්තටම තමන්ට තේරෙනවන මේක ශික්ෂාවකින් ගත්ත දෙයක් සති සමාධි එකලස් වීම නිසා ආපු දෙයක් කියලා මෙනෙහි නොකර ගන්න තරමට හොඳයි. හිත ඒක හුරු කර ගන්න දෙන්න ඕනේ. දැන් පළවෙනි කොටස ලියවිලා තිබුණා මේ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳුණාට පස්සේ ආස්වාද ප්‍රසවාසය නැත්නම් කායනුපසනාව රූප ගෙවම් කරාට පස්සේ කායනුපසනාව ගිවුණාට පස්සේ වේදනාව දැනෙනවා කියන්නේ. ඉතින් වේදනාව දැනුණා නම් ඊගාට පරියන්කයකට බලන්න පුළුවන් ආනාපාන කියන්නේ වේදනාවක් තමයි. ආනාපාන දැනෙන්නේ වේදනාව ලියන් තමයි. ඉස්සලා පේන්නේ ආනාපාන නිකන් මේ රූකඩ වාගේ නමුත් දැනීමක් නැති ආස්වාසේ සීතල දැනෙනවා. ප්‍රස්වාස උණුසුම් දැනෙන ඒක තමයි වේදනාව කියන්නේ වෙන මොකක්වත් නැහැ. ඊට පස්සේ ඕනනම් ආනාපානේ සංඥාවක් හරහා බලන්න පුළුවන්. හඳුනා ගැනීමට කොහොමද ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන් කළ හඳුනගන්නේ? සංඥා වැඩ කරනවා. ආශ්‍රව ප්‍රසාරයේ හිතලා කරන එකක්ද ඉබේ වෙන එකක්ද සංස්කාර. හිතලා කරනවා නම් සංස්කාර, ඉබේ වෙනවා නම් අසංස්කාරයි. විඥානය කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රසවාස කියලා දන්නව එක සද්දයක් නෙවෙයි කියලා දාන්න. නැත්නම් මේ ආස්වාස ප්‍රසවාසය නෙවෙයි කියලා දන්නේ ඔක්කොම ඔක ඇතුලේ තියෙනවා. නමුත් අර පටන් අර ගන්නකොට අපි රූප කියලා පටන් අරගෙන මේක දිගහැරලා මල්ල බලනකොට කවදාකවත් රූපයකට අන්තිව නැතුව ඉන්න බෑ. එක එකන ප්‍රශ්නට මාතෘකාවට බැස ගන්න එක එක තැන් වුණාට ඇතුළට කියලා බලනකොට පහම අපි ඔය කොටු ඇඳලා ප්‍රස්තාර ඇඳලා කලුලෑ ලෙලිව්වට ධර්මයේ පවතින ඌව වෙනම වෙන වෙලා වශයෙන් මේ අර මේ තලගුලි වගේ කැරලි වල ඔතලා පැකට් කරලා නැහැ. ඔක්කොම එකට තියෙන. බැස ගන්න එක එකනාගේ හැට හැටියට චරිත වල හැටියට සමහර රූපෙන් බැස ගන්නවා සමහර වේදනා සමහර සංඥා අන්තිමට බනරෝ එකකටවත් එකක් නැතුව ඉන්න බෑ. ඒක නිසා පහු වෙනකොට තැන් තැන් වල හදපු කෑලි ඔක්කොම ෆිට කරලා චින්තාමය ඥාන ඔක්කොම ෆිට කරලා පෙන්නකොට පේනවා ඔය විස්තර කරන පොතේ විස්තර කරන්නේව නෙමෙයි භාවනා කරනකොට ඔක්කොම සියල්ල ඉන්ටිග්‍රේට් වෙලා ඔක්කොම එකතු වෙලා තමයි තියෙන්නේ ආධාරණ හැටි කියන හැටි බැස ගන්න හැටි විතරයි වෙනස් වෙන්නේ. එනිසා යන විදිය හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ බෞද්ධයන් වැඩි දෙනෙකු විසින් රෝගාතුර වූ විට සුවය පතා සෙත් පැතීම ග්‍රහපල මග්ග හරවා ගැනීම ආදී කරුණු මුල් කරගෙන ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා පවත්වා දෙවියන්ට යැදීම් කොට පිහිටහා ආශිර්වාදේ පතති. මේ සීලබ්බත පරාමාසයක්ද නැතිනම් මිත්‍යා දෘෂ්ටියක්ද සියලු දෙනාගේ දැනීම සඳහා මේ පහදා දෙන ලෙස මෛත්‍රී සිතින් ඉල්ලා සිටිමු. නැයිතින් දොස්සලට ගෙවනට වැඩිය ලාභයි යෝග. සනීප වෙනවනම්. සනීප වෙන්නේ නැත්තම් බොරු. එච්චර ප්‍රෝජනේ සලකලා වැඩ ගන්නේ දෙයයන් ගහකට වැඳලා නෙවෙයි මොකාට වැඳලා හරි කමන්නේ ලෙඩ යනවා නම් මොකෝ. එච්චරයි මේ මුළු ලෝකෙම තියෙන ප්‍රයෝජනේ සලකලා විතර අසාධාරණ නැතුව. ඒ කියන්නේ කාගේ හරි මානසිකත්වයට තට්ටු වෙන්නේ නැතුව ඕන එකක් පාවිච්චි කරන්න. අනිත් අර මිනිහා ඒක කරපම් මේ මිනිහා මේ කරපම් කියන්න අපිට ඕනකමකුත් නැහැ. අපිට එහෙම ජාතියේම හරින ස්ටෑන්ඩඩ් එකක් හදන්න බෑ. මුළු බෞද්ධයන්ටම ස්ටෑන්ඩඩ් එකක් හදන්න බෑ. අපි ඔක්කොමත් අවිද්‍යාවෙන් ඉඳලා තමයි මෙතෙන්ට ආවේ. අපි ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය ගෙවමින් තමයි යන්නේ. ඒ නිසා අපිට අයිතිවාසිකමක් නැහැ කාටවත් අරක මේක කරපන් කියන්නේ. ඒ නිසා සතුන් මරනට වැඩිය ওই වැඩේ හොඳයි. හොරකම් කරනට වැඩිය වැඩේ හොඳයි. කාමීත්‍යාචාරය කරනට වැඩිය හොඳයි. බොරු කේලම් හිස් වචන පරිසරට වැඩිය ওই වැඩේ හොඳයි. ඔය ලෙඩක් ආපුවම බොනවට වැඩිය ওই වැඩේ හොඳයි. හැබැයි ඔය වැඩිය හුඟක් හොඳ වැඩ ගොඩක් තියෙනවා. අපිට තියෙන්නේ නරකයෙන් හොඳෙන් දෙක අරගෙන නරක පැත්තකට දාලා හොඳ අරගන්න. හොඳ ගත්ත ගමන් වඩා හොඳ එක පේනවා. අනේ දෙයියන්ගේ නාමයෙන් හොඳ විසිකරලා ඊගාට වඩා හොඳ එකට යන්න අර මේ හොඳ වෙච්ච නිසා වරක් අර හොඳේ ගැලෙන්න එපා. එදාට කොට ගන්න කවුරුත් නැහැ. හොඳ නරක දෙක අතරවත් තේරුම් ගන්න බැන්නම් ඒක අමනයයි කියනවා. ඒකට කියනවා අසත්පුරුෂයයි කියලා. හොඳ නරක දෙකෙන් හොඳ තේරුම් ගන්න පුළුවන් මනුස්සයාට හොඳ මිනිහා අපි පුරවැසියා රටවැසියා කියනවා. ඒ මනුස්සයාට ප්‍රශ්න තියෙන එතෙන්ට ගිය ගමන් වඩා හොඳ එක පේනවා. ඒ මනුස්සයාට නරක අයින් කරලා බාධාගත්ත හොඳ කොච්චර බදනවද කියනවනම් වඩා හොඳට යන්නවත් අර හොඳ අතාරින්න කැමති නැහැ. ගොඩ ගන්න බෑ. තව නිතරම මතක තියාගන්න හොඳ නරක දෙක අතර ප්‍රශ්නක් තියෙන අය නෙවෙයි මේ තැන් වලට එන්නේ. මේ තැන් වල තියෙන ආයත ප්‍රධානම ප්‍රශ්නේ මම කෙලින්ම අභියෝග කරනවා ඔයගොල්ලන්ට බැරි හොඳින් වඩා හොඳ වෙන් කර ගන්න දන්නේ නැහැ. ඔයගොල්ලෝ තාමත් හොඳේ ගැලෙන්න හදනවා. අච්චර ලස්සන වඩා හොඳක් තියෙනවා. වඩා හොඳට ගිය ගමන් මතක තියාගන්න ඒක හොඳක් වෙනවා ඊට වැඩිය වඩා හොඳ එකක් පේනවා. ඒත් පැකිලීමකින්තරෝ කැතක්තරෝ මේක විසිකරන්න. විසිකර නැත්තම් වඩා හොඳට යන්න බෑ. එතන ගියට පස්සේ ඒක හොඳක් වෙලා වඩා හොඳ පේනවා. ඉතින් අන්තිම මේ ಗುಣමකුකමක් තමයි තියෙන්නේ. ඔය පල්ලේ හරි චිත්‍ර තියෙන ඉනිමඟට පයින් ගහලා ඇඳලා තියෙන්නේ. කොහොක්වත් නැහැ. <laughs> එහෙම චිත්‍ර. ඉනිමකට පයින් යන ගොඩ වෙන්න උදව් කරපු ඉනිමකට පයින් ගැවුවා. මොකද නැත්තම් ගොඩ වෙන්න බෑ. උඩ පයින්ට හේතු වෙච්ච පෝලෝ ජම්ප් එක පෝල් එක විසිකරු නැත්තම් එහා පැත්තට පයින්ට බෑ. පෝල් එක නැතුව එතෙන්ට යන්න බෑ. ඒක වෙනම කතාවක්. උඩටම ගියාට පස්සේ පෝල් එක විසිකරු නැත්තම් වෝල්ට් එක දාන්න බෑ. පොල් වෝල් කරන්න උඩටම එනකම් පොල්ල පාවිච්චි කරන්න විසිකරන්නේ දැන්. උංග දෙනකොට වෙලා තිනකොට සුවනියර් එකට තියාගන්න හිතන අර උඩ යන්නේ මෙච්චර උඩ යන්න හේතු වෙච්ච පොල්ලනේ ඕකට මේ කේස් එකක් හදලා සර් කේස් එකේ තිබ්බොත් කියනට පරාදයි. එතකොට බාර් එකේ හැප්පෙනව පොල්ල. ඒතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඕගොල්ලන්ට උඩට යන හැටි දන්නේ නැතුව නෙවෙයි. ඒ උඩට යන්න උදව් කරපු පොල්ල අතාරින්න බැරිකම තියෙන්නේ. ඒ නිසා බාර් එකේ හැප්පිච්ච ගමන් පේ. පොල්ල අතාරපුවම ඩෝංගාල වැටිලා තියෙන හැබැයි ජයග්‍රහී වැටිලා. පොල්ල අතාරපු ගමන් වැටිලා තියෙන හොඳට මතක තියාගන්න. නමුත් ඒක මලක පෙත්තක් පාත් වෙන්න වගේ වැටිලක් ධර්මානුකූල වැටිල්ලක් තියෙන්නේ අපිට හරි බය ඊට වැඩිය හොඳ හිතනවා පොල්ල උඩට වෙලා අල්ලගෙන ඉන්නේ මොකද දැන් අධර්මවස වැටිල්ලක් නැති වැටෙන්නේ ජය පැත්තට වැටිල්ල කිසිසේත්ම කාටවත් තීන්දුව කරන්න බෑ ඒකට බය නම් මේ බෝල් වෝල්ට් බලන කරන්න හම්බ වෙන්නේ නැහැ ඒක නිසා වඩා හොඳ දේ තේරුම් අතින් බලනකොට දැන් ඉන්නේ හොඳේ බව තේරුම් ගන්න. නමුත් මේ හොඳ උදේ පාන්දර බිම දාන කුණු කෙල ටිකක් වගේ අතහරින්න වෙනවා. අපි වැඩ කරන්නේ සද්ධර්මික නිසා. අපි ඉන්නේ බුද්ධෝත්පාද කාලයක නිසා කෝටියක් තියෙන වඩා හොඳ දේ. මොකද අවාසනාවන්තයි ලැජ්ජිතයි මෙච්චර වඩා හොඳ තත්වයක් තියෙදි මේ හොඳ අල්ලගෙන ඉන්නවා දකින්නකොට. ඒකෙන් ගලව ගන්න කවුරක්වත් නැහැ. ඒ අල්ලගෙන ඉන්නෙත් වෙන කවුරුත් නෙවෙයි තම තමන්මයි. ඒක හොඳ දෙයක් බව හැබෑව නමුත් අපිට වරදින්නේ මොකද්ද අපි වඩා හොඳක් තියෙද්දී මේ සෙල්ලම කරන්නේ ඒකට අපිට කවදාකවත් සමාව ලැබෙන්නේ. ඒ කියන්නේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් අසත්පුරුෂකමක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ බාහිර ආයතන වලින් ගන්නා අරමුණු වල ආස්වාදයේ ආදීනව විතක්ක ਵਿਚාර තුලින් සතිමත්ව බැලීම යෝනිසෝ මානසිකාරයේද යන්න පැහැදිලි කර දෙන්න. ත්වන් සරණයි. ඔය මේ අර්ථකථනය හරි නමුත් එච්චරම නේ ගොඩාක් පැති වලින් එක විශ්ල කරන්න පුළුවන්. ඇති හැටිය දැකීම. ඒ නිසා මේ විදිහට එක පැත්තකින් අපි අර්ථකථනයක් දීලා ඒක නැවත නැවත කරනකොට ඒ අර්ථකථන විවිධ අර්ථ ගොඩක් එන්න පටන් ගන්නවා. එකක්වත් වැරදි නෑ. වැඩි වුණාට එකම දේ විවිධ පැති වලින් අර්ථකථන දුන්නට ඒ දේ ගුණයට බලපෑමක් වෙන්නේ නැහැ. තමන්ගේ දැනුම වැඩි වෙනවා. ඒ නිසා මෙතනින් පටන් ගන්න හොඳයි. නමුත් මේක අංග සම්පූර්ණ කෙලවර කියලා හිතන්න එපා. තව මේට වැඩිය ගොඩාක් අර්ථකතන එනවා. ඒ සියල්ලටම ඉඩ තියාන මේක පදනම් කරන අනේකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පියවර තැබීම පිළිබඳව මෙනෙහි කිරීම හැරුණ විට බුදුගුණ භාවනාව හෝ මෛත්‍රී භාවනාව කිරීම සුදුසුද? ඒ පිළිබඳව පහදා දෙනමෙන් ඉතා කාරුණිකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. නැති පියවර තැබීම හරියට කරනවා නම් නිවනට ඒ ඇති. අවශ්‍ය කරලා තියෙන ගෙදර යනකොට මම සක්මනොත් කෙරුවා බුදු ගුණත් වැඩුවා මෛත්‍රියත් වැඩුවා ආනාපාන සතියත් වැඩුවා අසුබෙත් වැඩුවා කියලා පොදියක් අරගෙන යන්න නම් ඔක්කොම ලයිස්තු කරගත්තට කමන්නේ අර පිස්සෝ යන යන දෙන යකඩ එල්ලගෙන යන්නේ යකඩ පිස්සෝ ආගේ ඒ වගේ ඔක්කොටම වුණලා තියෙන්නේ මම මේ 40ම කර්මස්ථාන වඩලා තියෙන හැබැයි අඟලක්වත් ඉස්සරහට ගිහිල්ලා නැහැ ඔක්කොම ලයිස්තු ගන්නවා අර මේ සමහරුන්ට තියෙන අර මේ ඔහුගේ නමේ ඇති දිග පළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා. ඉතින් ඒ නම් පළ නම් වලට දාන්න ඕනේ මම සමත කරලා තිනවා විපස්සනා කරලා තිනවා මෛත්‍රී කරලා තිනවා ආනපනසති කරලා තිනවා බුද්ධානුසති කරලා තිනවා ලයිස්ට් එකතු කරන්න ඕන සක්මන් කරන්නේ නැතුව කෙරුවත් කමන්නේ. එක් one thing at a time and that done well එකක් එකවරකට ගන්න එක ඉවර කරන්න. එතකොට ඇත්තටම කරන්න ඕනේ නැහැ. ඊගාවට කරනවා නම් කරන්න තව කෙනෙකුට ඇහුවොත් කියලා දීමේ අදහසින්. උදාහරණයක් වශයෙන් කියනවා අපිට ලයිසන් ගන්න ගියාම මොරිස් මයිනර් එකටයි කේම්බ්‍රිජ් එකටයි බෙක්වර්ඩ් එකටයි ඔක්කොටම ලයිසන් ගන්න ඕනේ නෑනේ මයිනර් එකෙන් ගත්තට පස්සේ ඒ ලයිසන් එකමනේ හැබැයි ගියර් එක පොඩ්ඩක් වෙනස්. ඉතින් අහන්න වෙනවා මේකේ ෆස්ට් එක සෙකන්ඩ් එක කොහෙද කියලා ඉච්චරයි. අර ලයිසන් එක පාවිච්චි කරලා ඉතින් මේ ඔක්කොගෙම කරන්න ගියොත් මොකද වෙන්නේ? මම ලයිසන් ගන්න ඉස්සලා මයිනර් එකක් කරන්න ඕනේ. කේම්බ්‍රිජ් එකත් යන්න ඕනේ බෙඩ්ෆෝඩ් එකත් මම දන්නේ මට පරණ නම් මතක තියෙන්නේ මේ කරුමෙට මම දන්නේ අලුත් නම් ඔක්කොම කරන්න ගියොත් මොකද වෙන්නේ දැන් මම ලයිසන් ගන්නකොට ගත්තේ කොහොමද දන්නවද බයිසිකල් කියලා ගන්න පොලිසියට ඊට කලින් ලියනවා බර වාහන සහ කියලා කලින් ලියන පස්සේ පොලිසියට දහන්නේ බයිසිකලේ හැබැයි මේ කොලම් එකේ මුලින් පොඩ්ඩක් ඉඳ තියෙනවා. ලයිසන් පොලිසිය පාස් කරලා ඊට පස්සේ එක්සැමිනර් ගාවට යනකොට බරවාන සහ කියලා කැල්ල දාන. පොලිසියෙන් අහන්නේ එතකොට බයිසිකල් එක යනකොට ඕවර්ටේක් කරනකොට කීවෙනි ගියර එක යන්න ඕනද? මම කව টොප් එක යන්න ඕනේ කියලා. නෑ නෑ টොප් එක යන්න එපා තර්ඩ් එක යන්න කිව්වා හදිසියක් වුණොත් එම් බ්‍රේක් අහන්නේ නෑ කියලා. ඒ ළම්සේ ලයිසන් එක ගන්න බයිසිකල් එකනේ කියලා දුන්නා. ලයිසන් ගන්න දෙන මනුස්සයා ගිහලා ෆෝම් එක අරගෙන පස්සේ බර වාහන සහ බයිසිකල්. එක්සමින් ගාවට යනකොට බස් එක එලවන්න පුරුදු කරලා ඒතර පොලිසියෙන් පාස්නේ. ඒ නිසා කාර් එකට ලයිසන් ගත්තට පස්සේ ඒ ලයිසන් එකේ නෑ ඇක්සිඩන්ට් වෙන්නේ නෑ කියලා. ඒ ලයිසන් එකේ නෑ හැම ගියර් එකම තියෙන කාර් එකක් දැන් අපිට පුළුවන් වෙයි කියලා එක්කුත්. ලයිසන් එක තියෙන්නේ වෙන වැඩකට. ඒ ලයිසන් එක තියාන ඒ කාර් එක දුන්නාට පස්සේ මචං ලයිසන් නම් තියෙනවා. මම ඕක එලවලා නෑ. මට පොඩක් ඔය ගියර් එක කියලා දීපන්. ඉතින් එමසේ කිව්වොත් නෑ මම ඔටෝමැටික් ක්ලච්. ආයෙ වෙන පොඩක් කියලා දීපන්. අර ලයිසන් එක ඇති. එතන ලයිසන් ගන්න ඉස්සෙල්ලා ඔක්කොම කාර් වල තියෙන සිස්ටම් ඉගෙන ගන්නයි අනම්මනම් ගියොත් කද්දාකවත් ලයිසන් ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අර මේ කාපිරි ඇට් හෝම් ගෙදර ගියාම වගේ තමයි කියන්න තියෙන්නේ. ගොඩාක් දැක්කට පස්සේ කාපිරියට කාලේ ඉවර කරන්න බෑ. කනවා කනවා කනවා කනවා කනවා. අර ගොඩක් තියෙනවනේ. තේරෙන්නේ මේ ගොඩක් දුන්නාට පස්සේ වරණාව ශෝෂණය කියන එක ප්‍රයෝජනෙ සලකලා වැඩ ගන්න දන්නේ ඔක්කොම දා ගන්න හදනවා. එතකොට මේකේ වෙලා තියෙන තොරතුරු වැඩිවීම ප්‍රශ්නයක් කරගෙන. ආයුධ වැඩිවීම ප්‍රශ්නයක් කරගෙන. ගුරුවරු වැඩිවීම ප්‍රශ්නයක් කරගෙන. ඉතින් ඔමන්සට මොකෙන්දි ප්‍රශ්නේ. ගුරුවරු නැති එකට වැඩිය හොඳයි වැඩි එක. නමුත් දැනගන්න ඕනේ ඒකදී මෙතනින් පටන් ගන්න එක. ඒ නිසා සක්මන් කරන වෙලාවදී සක්මන් කරන්න. ඒකදී බුද්ධ අනුසුයි මෛත්‍රී කියලා කියන්නේ කෙලස්. අපිට කුසිකර්මය උගන්වනවා. බටුපාත්‍ය වැවේ මිරිස් ගහ තනකොළ ගහ. අස්ථානේ වැවිද ඕනම දෙයක් තනකොළ. බටු නම් බටු. ඒකේ මිරිස් ගහත් භෝගයක් කියලා ගන්න එපා ඒක තනකොළයක් ගලවලා දාපන්. මිශ්‍ර භෝග වවනකොට නම් ප්‍රශ්නයක් නැහැ. නේ මේකත් මේ බටු කුලේමනේ මේකෙමුත් gediy හැදෙනවන කියලා අරකට කියන හිටියට ඒක සුද්ධ කුෂ් කර්මයට ගැලපෙන්නේ නැහැ. ඒ වගේ මේ වගේ එකක් අරගන්න ඒකේ ප්‍රයෝජන සරකලා වඩන්න ඒක ප්‍රයෝජන නැහනේ. ඒක නැති බව හරියටම දැනගෙන ඊගාව විකල්පෙට යන්න. තිබුණට ඔක්කොම දාගන්නත් එපා. නමුත් ඒකේ කරන බෙදේ සක්මන් කරන මොන තමයි වැටෙන්නේ මොනවද තමයි අත්දැකීම කියලා දන්නේ නැතුව කවුද දන්නේ බුද්ධ අනුසය කරන්න ඕනද මයිටි කරන්න ඕනද ඒකේ කරපුවේ ප්‍රතිඵල ටිකක් කිව්වොත් නම් දෙවැන්නෙකුට පුළුවන් උපදේශයක් දෙන්න. එතන වැරදි දෙකක් තියෙනවා ඒ ප්‍රශ්නේ කොට නැගිල්ලේදී. ඒ අර මේ තියෙනවට කනවා. අපි යුනිවර්සිටි ඉන්න කාලේ කියනවා නිකන් දෙන හින්දා දෙමළ පත්‍රෙත් කියවනවා. දැන් ඔෆිස් එකට ගියාම පත්‍ර තුනම තියෙනවානේ. හැබැයි ඉංග්‍රීසි පත්‍රය කියනකොට උඩ යට මාරු වෙලා අල්ලගෙන ඉන්නේ නැව පෙරලිලා තියෙන්නේ. නිකන් තියෙනවනේ පත්‍රය ඉතින් කියවන. නිකන් දෙනවනම් දෙමළ පත්‍රය හරි කියවනවා. එහෙම හරියන්නේ නැහැ. ප්‍රෝජනේ සලකලා වැඩ කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අතීතය පිළිබඳ පශ්චාත්තාප නොවී හා අනාගතය පිළිබඳ සැලසුම්ද ඇති කර නොගෙන නිතර වර්තමානයේ සිත පවත්වා ගන්නේ නම් නිබ්බිදාවක් ඇති විය හැකිද? කරුණාවෙන් පහදා දෙන්න. නිබ්බිදා. නෑ ඒ ඇත්තටම වර්තමාන හිත පවතිනවා නිබ්බිදා විතරයි පහළ වෙන්නේ. නිබ්බිදා කියලා කියන්නේ එක පැත්තකින් තෘෂ්ණාවේ අනිත් පැත්ත. වර්තමාන කවදා හිත බඳින්නේ නැහැ. අපි පුදුම වෛරකින් ඉන්නේ වර්තමානයේ. ඒ නිසා අපි රස දේවල් හොයනවා අනාගතය හොයනවා අතීතය හොයනවා අනුන් ගැන හිතනවා වෙනතන් වල හිතනවා මොකද වර්තමානයේ තියෙන හිත තණ්හාවට ප්‍රතිපක්ෂයි. ඒකෙන් තමයි නිවනට ගැලවෙන්නේ. ඉතින් ඒක නිසා අපි කම්මැලි කියලා, නිදිමතයි කියලා හිතට එනකොටම වර්තමාන එනකොටම නිබ්බිදා වෙනවා. ඒ නිබ්බිදාට අපි මූණට කෙල ගහනවා. කුණු වතුරක් කරනවා. මොකද හොඳටම තේරෙනවා තණ්හාව නැහැ කියලා. වින්දනේ තියෙන තණ්හාවත් එක්ක නිර්වින්දනේ තියෙන්නේ වර්තමානයත් එක්ක වර්තමානයේ ඒ නිසා අපි වෛර කිරීම හරහා තමයි අපි ඔය විනෝදාංශ හොයන්නේ. අපි ඔය ට්‍රිප් හොයන්නේ. අපි ඔය නවමුතාවල් හොයන්නේ ඔක්කොම කරන්නේ වර්තමාන කරන තරහවක්. ඒ නැත්නම් හුදේකලාවට වෛර කිරීමක්. ඒ නිසා අපිට මේ ධර්මwidetilde පහළ වෙනවයි කියලා කියන්නේ හුදේකලාව හොඳයි. වර්තමානයේ හොඳයි. ඒකට උදුවන්න බනින්න ඕන. ඒක තියෙන දේම අපි මෙතෙක් කල කරපු ද්වේෂයකට කොනහන ගතිය අයින් කරපුවම ධම්මwidetilde තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සමත භාවනාව පිළිබඳව ආධුනික වූ අපට තවදුරටත් කරුණු පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. නේ අපි මේ වැඩ පිළිවෙල පටන් ගන්න තියෙන සත්‍යපත්තහනේ පිණිස ඒක නිසා අපි මේක ඉවරච්ච දවසක කියලා දෙනවා. දැන් 50 49 වෙනි කියන්නේ අපි කොයි වෙලාවෙ ඉඳලා සමතේට මාරු කරයි දන්නේ. ඊට පස්සේ එන්න දැනට මේ බස් එක යන්නේ කංකාසන්තුරේ පැත්තට. ඒ යන දෙකට කට්ටිය නගින්න. අනික කට්ටිය පස්සේ බස් එකේ එන්න. ඒ නිසා චීන කඩවල වලට ගිහලා ජපන් කෑම ඉල්ලන්න එපා. මේක පටන් අර ගන්න කෙනෙක් සතිය උගන්වන්නේ සතිපට්ඨාන. ඒ සමති ඉගෙන ගන්න තියෙනවනම් මං කියන්නේ සමති මේක කොන් කරුවයි කියලා. දැන් සතිය තියෙන්නේ ඒක දිගේ යනකොට සමාධිය එනවනම් එයි වැල යන හැටියට මැස ගහගෙන යනකොට ඕක කවුරුත් උගන්වන්න ඕනකම නැහැ. විපස්සනා කරන්න ඕනකමකුත් නැහැ. සතිය වඩන්නේ ඔක්කොම තියේදී මේ පැත්තට හරවන්න ගත්තොත් එහෙම කෝච්චි බීල් උඩ තියාගෙන පස්සේ කෝච්චි හරවන්න බෑනේ. හැරෙවොත් පීලිපයින්. ඒ කියන්නේ ඕනේ ට්‍රක් එක දිගේ තමයි. ඒ නිසා අපි ට්‍රක් එක කල්ලාතෝ කියලා තියෙන්නේ මේ කෝච්චිය හරවලා තියෙන්නේ මේ පැත්තට කියලා තියෙන්නේ. පිටිපසට යන්නත් බෑ, බස් වල වගේ කපන්නත් බෑ. ඒ නිසා පුළුවන් නම් කාපම්, බැරි නම් කාපම් කියලා තමයි අපි අම්මා කොස් බෙදන්නේ. උත්ත කොසලියක් වෙලා හැන්දාවට පුළුවන් නම් කාපම්, බැරි නම් කාපම්. තව පොඩ්ඩකින් බත් දෙනවා. දැන් කාපම් කොස්. නරකක් වෙන්නේ නැහැ. කොස් බත් වෙනකොට කෑවත් ප්‍රශ්නකුත් නැහැ ව්‍යංජනයක් වෙනකොට කෑවත් ප්‍රශ්නකුත් නැහැ කොස්නේ බත් උන්න පොඩ්ඩයි හිටපන් තා පොඩ්ඩක ඊගා ඊගා බස් එකේ බත් වෙන ඒ නිසා සමතේන එක එනකන් ඉන්න මේකේ සමාධි අපි සත්‍යීකරණයන් ඔය ප්‍රශ්නේ 100 සැරයක් ඇහුවත් මගේ ට්‍රැක් එක නම් මාරු වෙන්නේ නැහැ ඒක නම් මම හොඳටම දන්නවා ඇහෙනකොට ප්‍රශ්න ඇහෙනකොටම මම දන්නවා මේ මේ පෙට්‍රල් වාහනයකට ඩීසල් දාන්න කියලා මට කියන්න හදනේ මම දාන්නේ ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පය ඔසවා තබන කාලය අතර පරතරය අදුක් වම සුව වශයෙන් මාහට වැටහෙනුවේ ඒ කාලයේ පයේ සැහැල්ලුම බවක් ඇති බව වැටහෙන නිසාය. ඒ වටහා ගැනීම නිවැරදිදයි පහදා දෙනසේක්වා. ආරම්භයේදී වෙන්න පුළුවන්. නමුත් අන්තිමට හොඳට සක්මන් පදන් වුණාට පස්සේ මුළු සක්මමම සැහැල්ලුයි. මුළු සක්මනමම ඉබේ සිදුවෙනවා. මුළු සක්මනම ඒකට කියන්නේ අනායාසයෙන් සිදු වෙනවා. ඒකට හැමතැනම අදුක්කම සුඛේ. ඉතල ප්‍රකට තැන අල්ලන්න වෙන්න පුළුවන්. නමුත් තැන බලනකොට අපි මොන බරපතල කාරණාවක් කෙරුවා සතියෙන් කරනකොට විස්වාම කිසිම බරක් එන්නේ වැඩේ වැඩේ විසින් කරන. එතකොට අදුක්කම සුඛේ තමයි. ගැන මනාපයක් ඇත්තෙත් නැහැ, අමනාපයක් ඇත්තෙත් නැහැ. ඉන්සාවකට මනාපමනාප කියන. ඉන්සා මේක මේ පුංචි පටු අර්ථයකින් දීලා තියෙනවා. ඔක බහුලීගතකරනද සක්මන අනායාසයෙන් ඉබේ කරන තැනට ආපුවාම මුළු සක්මනම ඔය අදුක්කම සුඛයට වට ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ වැලිමලුවේ සක්මන් භාවනාවේදී යටිපතුලේ යම් දෙයක් ඇලි ඇති වාසේ දැනේ. නිතරම මේ අයින් කිරීමට සිත පෙළඹේ. මේ මනෝ විකාරයක්ද කියා ඉවත දැමුවත් නැවත ඇතිවන බැවින් මේ පිළිබඳ ඔබගේ අවවාදයක් කාරුණිකව ඉල්ලා සිටිමි. මේකට උත්තර තුනක් මට මතක් වෙනවා කියනකොට එකක් තමයි ආපෝ ධාතුව වැටෙන්නේ බැඳෙන ගතිය. නිකන් කොහොල්ල කුලියක් ඇලවුනා වගේ ආබන්ධන ගතිය. ඉතින් ඒකත් වෙන්න පුළුවන්. දෙක අපේ අපච්චිට හඳුනා ලෙඩක් හිරි වාතේ කියලා කොහේ විද්දත් යටපැත්තේ කොහොල්ල කුලියක් ඇල්ලිලා වගේ. ඒක නිකන් යට මේ කොරස් තට්ටුවක් බැඳිලා වගේ. ඒක වාත අමාරුවක්. ඒ කියන්නේ ශරීරයේ ඇති වෙන ලෙඩක්. ඒකට මානසික පැත්ත නැතුව නෙවෙයි. නමුත් ඒක බෙහෙත් වුණාට පස්සේ ඒ ගතිය නැති වෙනවා. මානසික පැත්තක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒව එකක්වත් අපිට ඒ අර වහපෝ ධාතුව තේරුම් ගන්න ගියත් කායික දෙයක් වුණත් මානසික දෙයක් වුණත් මේ එකක්වත් අපි ඉල්ලලා ගත්ත දේවල් නෙවෙයිනේ අපිට වෙන්නේ යන්න පාරක් නෑ ඕක තියේදී ඕක බරක් නෙවෙයි නං ඕක ඉවසා දරාගෙන ඉන්න පුළුවන් නම් දිගටම සක්මන් කරන්න ඔය හිරි වාචයට හරි ගුණයි ඒ පොළොව මේ මේ පතුල මසාජ් වෙන එක. ඒකට මසාජ් වෙන්නේ පැලි පොළොව නෙවෙයි. පැලි පොළොවේ චිරිචිරි ගාලා කැඩෙනවයි කියලා කියන්නේ ලේ වකේ ඉඳලා ඇතුළට හැම තැනම තද සම්බාහනයක් කරනවා. ඒ නිසා මේකට බෙහෙත මේක දරා ගන්න බැරි නැත්යක් නෙවෙයි නම් දිගටම කරන්න. ওই තුනෙන් ඕන එකක් වෙන්න පුළුවන් මට තේරෙන මට දැනෙන දැනුම හැටියට. ලිඛිත ප්‍රශ්නේ පමණයි. ඔය ලියපු ප්‍රශ්නේ ඉච්චරයි අපිට තියෙනවා තව විනාඩි 10ක විතර කාලයක් මොකද මම එනකොට අද පමා වුණා විනාඩි ඔර්ලෝසු ඇටියට වෙන 10 කොහමද මේ ඔර්ලෝසු තුනේ තුන් විදියක් පෙන්වන්නේ. ඒක නිසා ඒ අතරමැද කාලේ කාට හරි වෙන සභාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්න තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා අවශ්‍ය කෙනෙකුට මයික් එක ලබා ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. එතකොට අපිට ඒක ලබා දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම අන්තිම ප්‍රශ්නය මගේ. ඒක හිරිවාතයක් අනිත් තැන්වල එන්නේ නැහැ. අර මේ කකුලේ යමක් ඇලෙන ගතිය සක්මන් භාවනාව ගැන ඇහුත් ඒක අනිත් තැන්වල එහෙම දැනෙන්නේ නැහැ. මේ මටත් එහෙම මතක් වුණා ඇත්තටම මම ගොඩක් කල දියවැඩියව රෝගියෙක්. ඒක නිසා ඒ වගේ දෙයක් තියෙන පුළුවන් නට අනිත් වෙලාවට ඒ ගතිය නැහැ. ඒ මේක දැනෙන්නේ හුඟක් වෙලාවටම උඩ සක්මන් මළුවේ ඉන්න වෙලාවට විතරයි. ඉතින් ඒක මම මුලදි මුලදි ඉග්නෝ කරාට ආය ආය නිතර නිතරම එන නිසා තමයි ඉගෙන ඇහුවේ. ඒත් කමන්නේ මම ඇත්තට දොස්තර කෙනෙකුට දොස්තරකම් කරන්න හදනව නෙවෙයි මට එකක් කිය හැකි. මේක දරා ගන්න පුළුවන් නම් ඕක ට්‍රීට්මන්ට් එකක්. මේක මේ ඉවසා දරා ගන්න බැරි තරම් වෙහෙසක් නැත්තම් කරන්න මේ අතුල්පතුල් දෙක සම්බාහනය ඒකට මම සෑහෙන දක්ෂයෙක්. ඒක ඒක ලොකු සංහසේ ලියලා තියෙනවා මේ සම්භාහන ක්‍රමය ගැන ලියලා මේ සම්භාහන ක්‍රමයේ ඒකාන්තයෙන්ම අරණ්‍යගත ස්වාමීන් වහන්සේ නමක් හොයාගත්ත දෙයක් වෙන්න ඇති කියලා. මොකද කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ශරීරයේ අතුල්පතුල් වල හැම තැනටම මේ තෙරපීම දෙන්න ඕන. අපි අඩු වැඩ කරනකොට වැඩ කරනකොට මේ ඔක්කොම නිතර වැඩනේ. දැන් අපි සපත් ස්වරූප දාන හෑන්ඩ් ග්ලව්ස් දාන කරන්න ගියාම කවදාකවත් මේවට අවශ්‍ය ඒ ස්විච් බෝඩ් එක තද වෙන්නේ නැහැ. ඒ නිසා සක්මන් භාවනාව කරනවා නම් ආයසරයක් අකුලට විශේෂම ලේ වකේට මේ තන්නේ කවදාත් ලේ වකේට වදින්නේ නැහැ මොනවාක්වත්. මේක හයියයි. වැල්ලේ ගියාට පස්සේ මුළු පතුලෙම ආඩේ හිටිනවා. ඒ කියන්නේ හැම අර මේ ලේ ලේ වකේ කුචු කවනවා. පුංචි කාලේ කුචු කවනවා කියලා එකක් තියෙන්නේ. පුපුරු ගහන එක ඒක විදියට වෙලා මුළු පතුලම මසාජ් වෙනවා. නැත්නම් හොඳට වාඩි වෙලා මසාජ් කරන්න. මුළු කකුල මොනවාක්වත් වෙන උපකරණ ඕනේ නැහැ. අතුල් පතුල් ටික ඔක්කොම මසාජ් කරනවා. එතකොට මුළු ස්නායු පද්ධතියම තුඩු ඔතන තියෙනවා. මේ හැම තුඩකින්ම එක එක ඕගන් එකක් රිෆ්ලෙක්ට් වෙනවා. ඒ ඒ තුඩ තද කරනකොට ඒ ඕගන් එක ඕ ෆන්ක්ෂන් ඉන්නම් අඩු කරනවා. අඩු වෙන වැඩ කරන්නේ වැඩි කරනවා. කවදාකවත් ඒක රෙගියුලරයිස් කරනවා මිසක් වැඩි ඒකාන්ත වැඩි කිරීමක් ඒකාන්ත අඩු කිරීමක් නැහැ. ඒ නිසා මේ කයේ තියෙන සුවසේවාවට ඒක අපිට හිතා ගන්න බැරි දේවල් වෙනවා. නමුත් එකයි කියන්න තියෙන දරා ගන්න බැරි නම් විතරක් කම්ප්ලේන් කරන්න. නැත්තම් පුළුවන් තරම් කරනවා ආයෙසරය ටිකක් ඉන්නවා ආයෙසරය ටිකක් කරනවා කරලා කරලා ඒක මේ ඒ ට්‍රීට්මන්ට් එක නැත්තම් මසාජින් සිස්ටම් එකක් තියෙන්නේ පුළුවන් තරම් කරන්න. ඇත්තටම දරා ගන්න බැරි අමාරුවක් නැහැ අර සැරින් සැරේට මට අතුල්ලන්න හිතෙනවා ඉජ් එක ගිහි ඒ කියන්නේ හොඳට වැඩ යනවා කියන එකයි. ඒ කියන්නේ දැනෙනවා කොහොල්ලා ගුලියක් ඇලුනා වගේ. එහෙම නැත්තම් නිකන් ආඩයක් ඇල්ලුවා වගේ කරොස්ස බැඳා වගේ දැනෙනවා. අපච්චින කාලේ නිතර යනකොට පොළවේ කකුල අතුල් වෙනවා. ඊටසේ කෙරමිනිය කියලා බෙහෙත් කිව්වට පස්සේ කියලා තියුණා මේකට හිරි වාතය කියලා කියන්නේ. මෙන්න මේ බෙහෙත් බොන්න මේ ස්නායු වල තියෙන පොඩි තදම තද හානියක් නෙවෙයි ස්නායු වල යම් සංඥාවල වගේක් બ્લોක් වෙලා. සක්මන හරි ෂොක් එකට. අර මයික් එකට කතා කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ සීලය පිළිබඳ ප්‍රශ්නයක් අපි සාමාන්‍යයෙන් උපෝසත සීලයේ සමාදන් අස්ථාංග උපෝසත සීලයේ සමාදන් වෙලා බොහෝ විට අපි සවස 6 වෙනකොට වගේ සීල් පාවරණ කරනවා පන්ති සීලයේ සමාදන් වෙලා. නමුත් දැන් අපි එහෙම සමාදන් වෙලා අපි ආහාර ගන්නවා රාත්‍රියේදී. ඒකට දැන් විකාල භෝජනා කියන සිල්පදේ කැඩෙනවද? එහෙම ආහාර ගත්තොත් ස්වයන්වන්ත. නෑ ඒ ඇත්තටම සිල් සමාදන් වෙච්ච කෙනෙක් විදිහට නෙවෙයි ආහාර ගන්න පන්සිල් සමාදන් වෙලානේ. දැන් නැත්තම් අට සිල් මුදවන්නේ නැතුව විකාල භෝජනට යනවා. අට සිල් මුදන් නැතුව ගියොත් සිල්පදේ කැඩෙනවා. අටසිල් මුදල පන්සිල් ගත වුණා නම් සමාදන් වෙලා නැහැ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙහින් දැදිත් ගන්නවද? <laughs> නෑ සයන්හන්සේ ඒක මේ එක්තරා වයින්වාසේ ළමක් යකටකනේ කළා එහෙම ආහාර ගත්තොත් එහෙම ඒ පිටපතේ හැදෙනවා කියලා. ඉතින් හාමුදුර කෙනෙක් කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ නේ ওই ක්‍රමයට ලංකාවේ. <laughs> කෝටිය සංවර සීලේ තියෙදිනේ රැයට කන්නේ. හොඳ නෑ වා කියන්න මොකද මම තාමසු කෙනෙක් ඉඳා අපිත් කනව ඇත්තටම දෙන්නේ නැහැ කවුරක්වත්. නෑ මේ දායකයෝ කවුරක්වත් රැයට දෙන්නේ නැහැ. නැත්තම් අපිත් <laughs> අපි සලකා වැලීමක් කරනවා. <laughs> ඒ වුණාට ප්‍රශ්නේ තේරෙ පිසිතුරු නෑ. තම මේ අහන්නේ තනුන් ගැනද, හාමුදුරු ගැනද, Taman ගැනද? ඔය ප්‍රශ්නේ Tamanට අදාළ එකක්ද? නෑ නෑ දැනට Tamanට අදාළ ප්‍රශ්න අහන්න ඒකට ටක් ගාලා උත්තරේ තියෙනවා මට බෑ හාමුදුරු ගැන කියන්න මට බෑ ලෝකෙ ගැන කියන්න මහත්මයා කියන්නේ හවසට සිල් මුදන් නැතුව ආහාර ගන්න එකද නෑ සිල් මුදවලා ආහාර ගත්තොත් ඒක ප්‍රශ්නයක් ඒක කිසි ප්‍රශ්නයක් නෑ නමුත් අමනකමක් තියෙනවා අටසිල් ඉඳලා පන්සිල් වලට යනවා බත් වේලකට ඒක අමනයි ඒක මම පැහැදිලිවම කියනවා මේ රැයට කන්න බැරි නිසා අච්චර වටින අටසීලයක් අඩු කරගන්නවා පන්සීලයකට බඩගෝ බඩජාරිකමට බුබ්බඩ කමට. ඒ බැරි කෙනා. එමන්ත අනුකම්පා කරන්න සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා භික්ෂුන් වහන්සේලා තියෙන පරාජික ශික්ෂාපදයක් ස්ත්‍රියක් හා සමග සංවාසයේ යෙදුනොත් භික්ෂුකම නැති වෙනවා. නමුත් තදබල කාමයක් ඇවිල්ලා භික්ෂුත්වේ ප්‍රතික්ෂේප කරලා ස්ත්‍රියක් එක්ක සංවාසයේ යෙදිලා පස්සේ භික්ෂුන් වහන්සේ ළඟට ගියොත් එමට ආය උපසම්පදා වෙන්න ඕනි කියලා දෙන්න ඕන. මොකද යා ශික්ෂා ගෞරවය තියෙනවනේ. ප්‍රතික්ෂේප කරලානේ කාමසේවනේ යෙදුනේ. ශික්ෂා ගෞරවය දෙනමතර ප්‍රතික්ෂේප කිරීම හීනායවත් ඇති කියලා තියෙන හීන භාවයටපත් වීම. නමුත් ඊට පස්සේ සංඝයාට අයිතියක් නැහැ නෑ නෑ උඹ කාමසේවනය කරුවා. ඒතර කාමසේවනය කරන භික්ෂුවක් නෙවෙයි. ප්‍රතික්ෂේප කරලා. ඉතින් ප්‍රතික්ෂේප කරපු දේ වටිනවා. ඒක ශික්ෂා ගෞරවේ. නමුත් ප්‍රතික්ෂේප කිරීමේ හේතුව දැක්කොත් ප්‍රතික්ෂේප කරන්නේ මොකටද? බත් කණ්ඩ බත් කණ්ඩ එච්චර. එච්චරයි කියන්න තියෙන මේ ඔක්කොකම මං කියන පැහැදිලිව ওই ශික්ෂාපදේ නැත්නම් මේකෙන් 180ක් පැවිදි වෙනවා. ඔය ඔක්කොමලා පැවිදි වෙන්නේ නැත්නම් වෙන මොකකටවත් නෑ රැට නොකා ඉන්න බැරි ඉඳ. වෙන මොනවත් නැති වෙන්නේ පැවිදුණයි කියලා. එක්ක වශයෙන් එක වශයෙන් ඒත් පැවිදි වෙලා රැට කන ඇත්තොත් ඉන්නවා 180කට වැඩිය. ඕගොල්ලන්ට කරන්න බෑ. ඔය පිම්ම පණින්න බැරි වෙන මොනක්වත් නිසා නෙමෙයි. තනි ඇඳේ බුදියන්න බෑ. තනි වෙලේ ඉන්න බෑ. මහානකම කියන්නේ බුදුහාමුදුරෝ ඒක ඒක බුංජං ඒක මොනවද කියනවා එක ඇඳේ බුදියන එකයි එක වෙලෙන් යැපෙන එකයි. එච්චරයි. ඔයගොල්ලෝ පැවිදුණා කියලා වෙන මොනක්වත් හම්බෙන්නේ ඕකට ඕකට කොන්දපන්නේ නැති නිසා ඔය සුදු අඳින්න. ඒකට කොන්දපන්නේ නැති නිසා අපි ගියෝ කියලා කොඩි අරගෙන දඟලන්නේ. ඒකට ඒකට දහිරිය නැහැ. අපි කියන්නේ බඩජාරි කියලා. බුබ්බඩේව කියලා. බත් වේලට පහඳිනවා කියලා කියයි. කියන්න නරකයි මොකද සමහර උන බඩ දැවිල්ල තියෙනවා මහාන වෙලත් මහානකම් කරන්න බැරි තරම් බඩ දැවිල්ල තියෙනවා දෙවෙන්නේ තුන් වෙල කෑවත් බඩ දැවිල්ල එනවා. ඒක නෙමෙයි බය. අපේ අම්මා මාව පැවිදි වුණාට තිබුණේ එකම අකමැත්ත තමයි අනේ උඹට රැට කන්න හම්බෙන්නේ ඒක රැට කෑවේ නැත්නම් ගේ කුරුල්ලගේ තරම් මස් අඩු වෙනවලු ඇඟේ. ඕච්චරමයි හැමදම ඕක කියන. රැට නොකා හිටියොත් ගේ කුළුරුගේ තරම් මස් අඩු වෙනවා. ඒක කරන්න එපා. මහානකමක් තියෙනවා නම් රැටත් කැමෙක් අම්මා කැමති. ඔක්කොටම මම චෝදනා කරන්නේ. ඔක්කොටම මම උසුළු විසුළු මේ කරන්නේ. ඔය ඔක්කොම පාච්චල් කරන්න මම මේ කතා කරන්නේ. ඕගොල්ලන්ට පණින්න බැරි පිම්ම ඔච්චරයි. එක ඇඳේ බුදියන්න බයයි. තනි වේල කන්න බයයි. ඒක ඒක සෙයියන් ඒක බුත්තම්. ඒක බත්තම්. ඒක සෙයියන් ඒක බත්තම්. ඒක බත් කියන උදේ අරුණේ ඉඳලා මධ්‍යහන වෙනකම් විතරයි බත් කන්නේ. ඒක සෙයියන් කියලා කියන්නේ කවදාද දෙවන්නේක එක ඇඳකවත් බුදියන්නේ. ඒක වහලක් ඇටවත් ඉන්නේ කාන්තාවක් එක්ක. ඉතින් ඕකට බෑ. ඒක වැඩන්නේ කතා කරන්න නෙමෙයි ධර්ම සාකච්ඡා කරන්න වෙන තියෙනවනම් අපි කතා කරලා ඉවර කරමු. ගරු ස්වාමින්වහන්සේ මම අද උදේ පැයක් විතර සක්මන් භාවනාව කරා. කරලා ඇවිල්ලා පරයන්කේ වාඩි වුණා. ඒ පරයන්කේ වැඩේ පැය කාලක් ඉතනට මට ගොඩාක් හිත සැහැල්ලු වෙලා සැහැල්ලු වෙලා ගිහිල්ලා මං ඉන්නවාද කියලා මට තේරෙන්නේ නැහැ. කිසි වේදනාවක් කිසි දෙයක් අතපයවලත් නැහැ. හරි සැහැල්ලු ගතියක් තිබුණා මං ඉතින් ඊපස් එහෙම ඉන්න කතරේ මම ඉතින් ආනාපාන සතියෙම වඩන්න ගන්නකොට මට ආනාපාන සතිය පේන්නේ නැහැ මට තේරෙන්නේ මගේ පපුව නිකන් ගැහෙන ගැහෙන ගතිය විතරයි නහය හුස්ම රැල්ල වැටෙනවා මට මේක ආස්වාසේ ප්‍රාස්වාසේ කියන මේ දෙක පැහැදිලිව වෙන් කරගන්න අපහසුයි. පපුව නිකන් වැඩ ගැහෙනවා දිද්දික් ගා ගැහෙනවා ඒක මට ඇස් දෙක වහිනකොට තේරෙන මගේ ශරීරය නිකන් මට වැනෙන ගතියකුත්. ඉතින් ඒක ඒ වැනෙන එක බාධාව ඒක එහෙම උනේ. ඉතින් එහෙම ඕන තරම් වෙලා ඉඳ තිබුණා මට. සමහර විට හිටියානම් පැයක් පැය තව පැයක් හමාරක් වුණා ඉඳ තිබුණා දානෙට වඩින්න මේ යන්න ගෙඩිය ගහම කට්ටියම ගියා. ඉතින් මම මෙතන පැයක් ඉඳලා ඉතර ස්වාමීන් වහන්සේ දානේ වර්ධනය. නැගිටින්න. උත්තරේ වාගෙට හම්බෙලා තියෙන ප්‍රශ්නේ කියනකොට. <laughs> මං කිව්වොත් මේ හරිද මේ ඉස්ලාම් වතාවට වෙච්ච එකක් නේද මේ කතා කරන්නේ. ඒකට තියෙන ඔය වගේ ප්‍රශ්න තියෙන එකට කියනවා සබ්බකෝල ගති, කෝඩු ගති, භාවනා ක්‍රමයේ හිත සැහැල් වෙලා එහෙම එහෙම සිද්ධි වෙලා තියෙනවා ස්වාමීනි. උනාට පස්සේ කිය හැකි මේ වෙලාව වෙනකොට ඇත්තටම කලිමුත් දැනලා තියෙනවා හොඳ බොහොම හිත සැහැල්ලුයි, තන හුරුයි, දන්න වැඩක් කරන්න යන්නේ. ඒ තියෙන තියෙන අර මේ ෆැමිලියරයිස් වෙනවයි කියලා කියන්නේ ස්ථාන සිද්ධි වෙලා තියෙන. ඒක හොඳට තේරෙනවා. උනාට පස්සෙත් තේරෙනවා ඔය හිතන තරම් ගැඹුරක් නෑ එතන. බොහොම ලේසියෙන් යන්න පුළුවන්. නමුත් ගියාට පස්සේ අපේ ඊයර ධර්ම සාකච්ඡාදී කමඨාන් සුද්ධ කරනවා කිව්වා වගේ නැති දෙයක් ඉල්ලනවා තියෙන දේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඊට පස්සේ දඬු කන්දේ ගැහුවා. මේ හම්බෙච්ච දේ එහෙම රැකගන්න නම් මොකක්ද ඉල්ලන්නත් එපා අනපාන නැති එක හොයන්න යන්නත් එපා මේ තියෙන සහැල්ලුකමට අකුල් හෙලන්නත් එපා ඔහොම යන්න ඇරියනම් හරි නමුත් ඒක ස්වභාවයෙන් එන්නේ නැහැ කියලා සරුවත් chance පොළොවේ අත ගහලා දිවුරනවා සරුවචනහන්සේ කියන මේක කියලා සුද්ධ කරන අනිත් දවසේ ලෑස්තිලා ඵලයක්. අනිත් දවසේ ලෑස්ති වෙනකොට උතෙන්ට යන්නේ නැහැ. යනකොට ওই ඥානෙ එන්නේ නැහැ. ওই දෙන්න එකතු වෙනවයි කියලා කියන්නේ මලත් පෙපිලා ඉරත් පායන්න ඕනේ වැඩේ වෙන්නේ. නමුත් දැන් මේ වෙන්න පුළුවන් බවට භව සම්පatti තියෙන බවට ලකුණක් දැන්. වැඩේ වෙන්න පින තියෙනවා. හැබැයි ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. අනුග්‍රහ කරන්නේ එතන ගියාට පස්සේ ඒක වැඩි කරගන්න හදනවා. නැත්නම් නැති අයි මට ආනපාන නැති කියලා නැති එකක් ඉල්ලනවා. මෙතන හිතන්න ඕන දැන් ඔක්කොම පෙළ ගැහිලා තියෙන්නේ මට තියෙන්නේ මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා. කොහොමම යන්න අරින්න. ඒකයි දැනුම කියන්නේ. නමුත් අපි අපේ වෙන කොහෙදෝ තියෙන මොට්ටල දැනුමක් ඇවිල්ලා සිතාමේ ඥානයක් ඇවිල්ලා පැහිය වෙන්න හදනවා. එයා කියනවා ඒකට මෙහෙම වෙන්න ඕනේ, අර එහෙම වෙන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ? ওই ප්‍රශ්නේ මොකද්ද අහන්න හදන්නේ නැහැ. අහන දෙයක් නැහැ ওই ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නයක් ගොනු කරන්න දෙයක් නැහැ. ගොනු කරන්න ගියාම අවසාන වාක්‍ය ගිල ගන්නවා. මේ ප්‍රකාශ කළා මොකද්ද සුද්ධ කරගන්න හදන්නේ? සුද්ධ කරන්න දෙයක් නැහැ. මේ සුද්ධ විය යුතු එකක් තියෙනවා. මොකද පළවෙනි සැරේට මේක වෙනකොට හැන්ඩල් කරන්න බෑ. අනිත් දවසේ අපේක්ෂා කරන්නත් එපා. නමුත් අපේක්ෂා කරන්නේ නැති වුණාට මේක වෙන වෙලාවේදී මේකට ලෑස්ති වෙලා ගියොත් ඔක කොහොම යන්න දෙන්න පුළුවන්. නැතිව ගියොත් කරන හැම දෙයක්ම ඇහැට කුණ වැටුණා වාගේ කියන. මොනම කරත් කැවෙනවා. ඉතින් ඒක එහෙම කැවෙන්නේ නැතුව දිගට පවත්තන එක මේ සාමාන්‍ය මගේ වචනේ මම කියන්නේ යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. මොනවාක්වත් නොකර ඔකට ඕම යන්න අරින්න බෑ. එතකොට ප්‍රපංචකරණයක් නැහැ. හොඳයි අපි අපේක්ෂිත කාලය ගත වෙලා තියෙනවා. වෙන ප්‍රශ්න නැහැ කියලා උපකල්පනයේ මත අපි මෙතනින් ධර්ම සාකච්ඡා සැසිවාරය સમાપ્ત කරනවා. අපි පැයකින් පැයකට නැණේ විනාඩි 45ක කාලෙකින් තුනට අපි නැවත රැස් වෙනවා සාමූහික භාවනාවකට සියලු දෙනාටම තෙරුවන් සරණයි